ඊට අමතරව කියයුත්තේ තමයි මේ සූත්‍රයේ දේශකයන් වහන්සේ ਸਰුවචනාංශයේ ඉන්න කාලෙම මහා සාරිපුත්‍ර ස්වාමීන් දේශනා කළා තියෙනවා. ඉතින් මේ සූත්‍රය ඊටාම දිග සූත්‍රයක් අපි බලාපොරොත්තු වෙන්නේ දිගින් දිගටම පුළුවන් තරම් මේ වගේ වැඩමුළු වලට ඒ සූත්‍රයෙන් ධර්ම මාත්‍රකාව උපුට ගන්නයි උකහ ගන්නයි ඉතින් ඒකට ඒක අපිට සතුටු වෙන්න කාරණා දෙකක් මෙවැනි සූත්‍රයක තියෙනවා එකක් තමයි සරුවචනanse වැඩ ඉන කාලෙම සාරිපුත්‍ර ස්වාමීන් දුරදිග බලලා මේ වගේ වටිනා ගම්බීර ධර්මයක් අවුරුදු 45ක් පුරා සරුවචනanse දේශනා කරපු ධර්ම කාට හරි කටපාඩම් කරගෙන ගෝල પરම්පරාවට පුරුදු කරන්න ඕන නම් ඒව ගොනු කරන්න ඕන. අන්නේ ගොනු කිරීම බුදුහාමුදුර වැඩ ඉන කාලෙම මේ පටන් ගත්ත බවට ලකුණු. එහෙම නැත්නම් මේ මානවය, මිනිසයා ඉස්සල්ලාම කරුණු කාරණා එහෙම නැත්නම් දැනුම ගොනු කරන්න ගත්ත පළවෙනිම ප්‍රයත්නේ. සරුවචනාංශේ හැම තැනම හැම චරිතෙටම විවිධ කාරණා යටතේ 45 වසක් ධර්ම දේශනා ක්‍රමෙන් ඇවිද්දා. ඇවිදිනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ටේප් රෙකෝඩරයක් වගේ හැමදේම මතක තියාගත්තා. ඒ වාසීමිත ගම්භීර සිද්ධි සර්වචනාංශිකේ තියෙන ඒ මහා කරුණාව මහා ප්‍රඥාව නිසා එක එක්කනට දේශනා කරන දේවල් ඔක්කොම මතක තබා ගැනීමේ ශක්තියක් ආනන්ද සාංශර තිබිලා තියෙනවා. ඒක හිතා ගන්න අමාරුයි. මොකද දැන් අපට සියලු උපකරණ යන්ත්‍ර පහසුවෙන් පහසුකම් සහිතවත් ඒක කරන්න බෑ. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාව පුදුම කරුණාවක් තිබිලා තියෙනවා. මේ පෘ탁ජනයට මේවා ඉගෙනගෙන ඉන්න වෙලාවක් නැහැ. নানা ආකාර වගකීම් යුතුයකම්. ඉතින් ඒ නිසා ඒ ඇල්ලට ඒ අත්තන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාරණාව දෙන්න ඕනේ අඬන වෙලාවට බබාට සූපුව දෙන්නා වගේ. ඉතින් ඒක කරනවා කියන එක ලේසි නෑ. ඒ නිසා බුදුහාමුදුරෝ දෙන මේ විශාල ගැඹුරු ධර්මස්කන්ධය ගුණ කිරීමේ හැකියාව ශක්තිය තියෙන ධර්මසේනාධිපති සාරිපුත්තු ස්වාමීන් වහන්සේට. ඒ නිසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ මේක කරපු නිසා මේකේ දොස් හිටින්න බෑ. මේක ඒ නිසා මනුස්සයා පළවෙනි වතාවට ධර්මය පිළිබඳ මේ දැනුම පිළිබඳව මූල ධර්ම හදන වෙලාව. එහෙම නැත්නම් දැනුමක් ගොනු කිරීම පිළිබඳව මේ පළවෙනි ධර්ම ප්‍රයත්නය. ඉතින් ඒක එක කාරණාවක්. ඒ නිසා දසුත්තර සූත්‍රයේ ਸਰවඥ දේශිත සියලු ධර්ම පෙළගස්සලා තියෙනවා. පෙළගස්සලා තියෙන්නේ එකේ කාරණා 10යි, දෙකේ කාරණා 10යි, තුනේ කාරණා 10යි, හතරේ කාරණා 10යි, අන්තිමට 10 කාරණා 10ක් දක්වා යන නිසා දසුත්තර කියන නම හැදිලා තියෙනවා. දැන් එතකොට පළවෙනි ධර්ම සංගායනාවේදී මහා සාරිපුත්තු සං සම්බන්ධු නැහැ සංගායනාවට කලින් සරුවචනසිගේ මහා පරිනිර්වාණයට කලින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ පිරිනම් පෑම සිද්ධ වුණා. නමුත් මේ ක්‍රමයට ගිහිල්ලා බුදුහාමුදුරු දේශනා කරපු දේවල් අංගුත්තර නිකාය කියලා වෙනමම කොටසකට දැම්ම එකේ කොටස් දෙකේ කොටස් තුනේ කොටස් හතරේ කොටස් 11 කොටස් දක්වා. ඒකත් ਸਰවඥ දේශිත කොටස් ඉලක්කම් අනුව පෙළ ගහපු නිෂ්පාදනයක් ඒක කෙරුවේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා ඒකේ වස්තු බීජය තියෙන්නේ මෙතන. මේ තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සියලු කාරණා එකතු කරලා ගොනු කරනවා. හැබැයි අංගුත්තර නිකායේ මේකේ තියෙන වෙනසක් වශයෙන් තමයි මම මේ දෙවෙනි ආනිසංශය පෙන්වන්නේ. අංගුත්තර නිකායේ හුදු මූල ධර්මානුකූලව නැත්නම් ශාස්ත්‍රානුකූලව කරුණු ගොනු කරා මිසක්කා යතර තේමාවක් නැහැ. සාරිපුත්‍ර සාංශේ ගනු එකතු කරන්නෙම ආධුනිකයෙකුට භාවනා කරන්න ඕනේ උපදේශ පෙළගැස්මක් විදියට ප්‍රතිපදාවක් තියෙනවා තේමාවක් තියෙනවා ඒ නිසා ගාතාවේ තියෙනවා දසුත්‍රම් පවක්ඛාමි ධබ්බ ධම්මං නිබ්බාන පත්‍තිය නිවනට යන ඉදිරිපත් කරන්නෙම කරුණු කරුණු සඳහා එකතු කරන විතරක් නෙවෙයි ආධුනිකයට මේ පාඩම වුණාට පස්සේ මේ පාඩම ගන්න ඊට පස්සේ මේක ගන්න කියලා ඒකේ තේමාවක් තියෙන එහෙම නැත්නම් ඒකේ ප්‍රතිපදාවක් තියෙන නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ කරුණ ඉදිරිපත් කිරීමත් ඊට පස්සේ සංගීතකාරක මහරහතන් වහන්සේලාගේ කරුණ ඉදිරිපත් කිරීමත් අතරමත් වෙනසක් තියෙනවා. සාරිපුත්‍ර සංසය හරිම ප්‍රායෝගිකයි. දෙන්නේ කරුණු පළවෙනි කාරණාට දෙවෙනි කාරණේ සම්බන්ධ කරලාම ඒක ධර්ම પરම්පරාවක් විදිහට දෙන්නේ. මොකද අංගුත්තර නිකාය එහෙම නැහැ. අංගුත්තර නිකාය තියෙන්නේ එකේ කාරණා දෙකේ කාරණා තුනේ කාරණා 1 2 3 කාරණා ඔක්කොම මල්ල එක පොතක් හදලා තියෙනවා. හතරේ කාරණාට එක පොතක් තියෙනවා. පහේ කාරණා වලට එක පොතක් තියෙනවා. හය අට අට කාරණා තුනම එක තුල එක පොතක් තියෙනවා. 9 10 11 එක තුල තව පොතක් තියෙනවා. ඒ නිසා අඟුත්තර නිකාය පොත් පහක් තියෙනවා. ඒ වගේ තේමා වශයෙන් සම්බන්ධයක් වගේ කීමක් නැහැ. මොකද සාරිපුත්‍ර සාංශ කියනවා මම ඔයගොල්ලෝ වෙනුවෙන් මෙන්න ධර්මය කාරණා 10කට එකතු කරලා ගොනු කරලා තියෙනවා. නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවක් විදියට දුක්ඛ සන්ත කිරියාය මේක තියෙන්නේ මේ ඉගෙනගෙන PhD ගන්නටවත් මේ ඩිප්ලෝමා ගන්නවත් නෙවෙයි දුක ඉවර කරන්න. ඒ නිසා මේක කියනකොට තේරෙනවා ඒ වැඩේ කරගත්ත කෙනෙකුට විතරයි මේ ඥාණය හසුරවන්න පුළුවන්. අනිකුලන්ට ඥාණය හසුරවන්න පුළුවන් PhD ගන්න. එහෙම නැත්නම් ඩිප්ලෝමා ගන්න. පඬිසකම් ඇති කරන්න, මහානක්කාරකම් කරන්න. මේකේ තියෙන මාන්නේ කපන්න. ඒක නිසා එකක් තමයි මේ සූත්‍රයේ බුද්ධ දේශනාව එක විදිහකට ඉලක්කම් ක්‍රමයට ගොනු කරනවා. දෙක ගොනු කරලා තියෙන්නෙම එක ආරයකට, එක පන්නරයකට, එක ප්‍රතිපදාවකට. ඒක නිසා ඒ ගාතාව මුලින්ම ප්‍රකාශ කරලයි සාරිපුත්‍ර සෝන්සේ පටන් අරගන්නේ දසුතරම් පවක් හාමී මම ධම්මං නිබ්බාන ගාමියා ගාමිනී නිවන් ගාමී ධර්මය කණ්ඩායම් 10කට කරලා පන්ති 10කට බෙදලා කට්ටායම් 10කට බෙදලා මං කියලා දෙන්නම්. ඒ කියන්නේ මතක තබා ගැනීමේ පහසුව තා තව කෙනෙකුට කියා දීමේ පහසුව. ඉතින් දුක්ඛ සන්ත කිරියාය දුක නැති කිරීම සඳහායි මේවා තියෙන්නේ නැත්නම් මේවා කටපාඩම් කරන ආඩම්බර වෙන්න නෙමෙයි. සබ්බගන්ත ප්‍රමෝචනං තමයි ළඟ තියෙන සියලු කෙලෙස් ගැට ලිහන්න. ඒක නිසා ඒ සරුවචන් වහන්සේ අතින් මෙවැනි දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. උන්වහන්සේ අවශ්‍ය කරන කාරණා කියලා දෙමින් ගොඩ දාමින් ගමන් කරා. පස්ස ගැන කල්පනා කරවෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ අසීමිත ප්‍රයත්න නිසා පුංචි පුංචි වැඩක් නෙවෙයි මේ දැනුම කියන එක එකක් ඒ දැනුම ඉදිරිපත් කරනවා කියන එක තව එකක්. වෙන විදිහට කියනවා මෙතන ඉන්න මේ සභාවෙ ඉන්න හැම කෙනාගේම දැනුම සමානයි. කිසිසේත්ම වෙනසක් නැහැ. නමුත් කොයි වෙලාවෙ මොකද්ද කියන්න ඕනේ කියලා දෙන්නේගේ සමානකමක් නැහැ. අපි ඔක්කොගෙම තියෙන මූලික දැනුම ශක්තියේ මොනම වෙනසක්වත් නැහැ. අපි ඔය එක්කෙනෙක් මෝඩයෙක් එක්කෙනෙක් දක්ෂයෙක් එක්කෙනෙක් සූරයි යරිමේ කියලා කිව්වට අපි මූල ශක්තිය වල මනුස්සකම කිසි වෙනසක් නැහැ. මොකද අපිට කවදාකවත් තේරෙන්නේ නැහැ ප්‍රශ්නයක් අහපුවාම මේකට මේකයි කියන්න ඕන කියන එකේ අපේ විවිධ මති මතාන්තර තියෙනවා. මොකද අපිට ප්‍රශ්න ඇහෙන්නේ එක තාලයකට කියන්නේ එක තාලයකට ඒ වගේම සමහර ප්‍රශ්න කරදර කර ගන්නවා සමහර ප්‍රශ්න ආඩම්බර කර ගන්නවා මේ අනම්මනන්නිත ඉදිරිපත් කරන කියන දේ සමහරට යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියනවා ඒ තරමටම පිස්සු හැබැයි දැනුම හරියට පාරට දැම්මොත් ඔක්කොටම නිවන් දකින්න පුළුවන් තරම් දැනුමක් තියෙන. ඒ නිසා දැනුම එකක්. ඒ දැනුම ඉදිරිපත් කිරීම තව එකක්. දැන් ලෝකේ ඉන්නවා පොතක් ලියුවොත් සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමේ තෑගි ලබන මට්ටමේ. එවන්සට දැනුමක් නැහැ ඉදිරිපත් කිරීම දන්න හොඳට. ඒ නිසා කෝටි ගණන් හම්බ කරනවා. හැබැයි දැනුම තියෙන සමහරෙකුට කියා ගන්න බෑ. ගොළු වෙලා. ඉතින් ඒ අතර බලනකොට සාරිපුත්‍ර සාංශය දෙකම තියෙනවා. Taman නිවන් දැක්කා නිවන් දැකලා ඉස්සරහට ඉන්න අයට මේ දැනුම ගොනු කරන හැටි ප්‍රස්ථාර කරන හැටි වගුවකට දාගන්න හැටි කියලා දුන්නා. මේක ඉස්සල්ලා සාරිපුත්‍ර සාංශ ළඟ තිබුණ ත්‍රිවේද පාරගු තත්වය Hindu ආගම් පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් තිබ්බා. නමුත් ඒ දැනුම නිවනට යොමු වෙලා තිබුණේ නැහැ. ඒ දැනුම යොමු වෙලා තිබුණේ අරූප ධානය සඳහා විතරයි. මෙයා ඒක අතහැරලා තමයි හොයාගෙන යනකොට අස්සජී ස්වාංශය හම්බුණා අස්සජී ස්වාංශය හරහා බුදුරජාණන් වහන්සේ හම්බුණා හම්බෙච්ච එක මම දැනගත්තා දැනුව තිබුණට වැඩක් නැහැ ඒක නිවනට යොමු වෙන්න ඕන ඒකෙන් වැඩක් ඇති වෙන්න ඕන නැත්නම් අද අපිට පේන්න තියෙනවා දැනුම නිසාම ඔළුව නරක් කරගත්ත මාන්නක්කාර වෙච්ච උදුම ගත්ත අමාරු කාර පිරිසක් නමුත් ධර්මයේ තමන්ගේ විවේකයේ පිනිස උදකලාව පිනිස නිවන පිනිස යොමු කරනවා කියන එක සම්පූර්ණ වෙනස් කතාවක් එන කොච්චර මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් සේවයක් වුණාද කියලා කියනවනම් යක්කඩේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ ලියනවා මං කොයි වෙලාවක හරි බුදුරජාණන් වහන්සේට මල්වට්ටියක් පූජා කරනකොට ඒ ආසනයේම එක මලක් මුල්ලක තැම්පත් කරනවලු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ නොහිටින්න අපිට මේ ශාසනය ඉතුරු වෙන්නේ නැහැ. උන්වහන්සේ තමයි ඕනම කෙනෙක් ආපුවාම ඉන්දවගෙන කියලා දීලා අර පෘතජන භූමියේ සෝවාන් භූමියට ගෙනත් දාන එක ඒ කියන්නේ ආර්ය භූමියට ප්‍රසූත කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන්ට අම්මා කියලා කියන්නේ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සෝවාන් තැනදලා අරහත්ත්වයට දක්වාගෙන යන දැඩි කරන තාත්තා ඇති දැඩි කිරීමේදී ඇති කිරීම කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැඩි කිරීම කරන්නේ මොග්ගල්ලාන ස්වාමීන් මේ අම්මයි තාත්තයි දෙන්නා වගේ අසීමිත සේවයක් කරලා තියෙනවා. ඒ නිසා ඒ දෙනම වහන්සේලා පිරිනුවම් පෑවට පස්සේ සරුවචනාංශ ප්‍රකාශ කරනවා මහන්නේ මේක ශාසනය කියන්නේ විශාල අතු දෙකක් සහිත ගහක් නම් මට පේනවා ප්‍රධාන අතු දෙකම කැඩලා ගියයි කියලා. මට පේනවා ගහම පාළු උණයි කියලා. කියලා මේ අර තමන්ගේ වහන්සේගේ තියෙන ධර්ම සංවේගය පහල කළා කියනවා. නමුත් සරුවචනාංශයේ සංස්කාරයන් විසින් නොසැලෙන ඥානයක් තියෙන නිසා පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒ තරම්ම බර ඇදපු දෙන්නේ මේ සාරිපුත්‍ර ස්වාමීන් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දේශේ රැක් නිසා මේකට කියන්නේ ශ්‍රාවක භාෂිත. ශාස්ත්‍රීය භාෂණ නෙවෙයි. නමුත් ඊට පස්සේ අටුවාචාරින් වහන්සේලා සංගීතකාරක ස්වාමීන් වහන්සේලා දැනුම ගොනු කරපු ක්‍රමයක් සාරිපුත්‍ර ස්වාමීන් දැනුම ගොනු කරපු ක්‍රමයක් අතර ලොකු ප්‍රායෝගික වෙනසක් තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් නිතරම ප්‍රතිපදාවක් රැකෙන විදිහට ඒවා කරගෙන කරගෙන යනකොට ගැඹුරකට යන විදිහට ඉදිරිපත් කරේ. මොකද අනික් දැනුම ගොනු කිරීම එහෙම වෙලා නැහැ. ඒ නිසා මේ සූත්‍රයේ තියෙනවා මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා හුදු ශාස්ත්‍රීය දැනුම සඳහා පමණක් නෙවෙයි එකින් එකට එකින් එකට ධර්ම પરම්පරාවක් ගොනුවක් පවතින්නේ. ඒ වාගෙම අපිට මේ වගේ වැඩමුළුවකදී මේ ඔක්කොම ඉවර කරන්න බෑ. අපිට අඩු ගන්න පළවෙනි එකේ පොතවත් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. අපි බලන්න හදන්නේ සූත්‍රය ඉවර කරන අදහසින් නෙවෙයි අපි කරන වැඩ අපි කරන යන සක්මන් භාවනාවට පරියම්ක භාවනාවට එදිනදා වැඩවලට මේ තියෙන කරුණු ගොනු කරන අතර අපේ බෞද්ධත භාවයත් වැඩෙන්න ඕන. අපි ඉගෙන ගන්නේ මොන පද්ධතියේ කොයි කොටසද මේ කියලා සම්පූර්ණ චිත්‍රයක් දැක ගන්න අතර අපි ඉගෙන ගන්න කොටස ඒ චිත්‍රයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකයි මෙවැනි සූත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රය විකාශය වෙන්නේ ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලක් විදිහට. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ යටතේ බණ භාවනා කරන සංඝයා වහන්සේලා එකතු වෙච්ච වෙලාවක එතන ඉන්න ඇති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා නෝ සාරිපුත්‍ර සංඝසේ ආමන්ත්‍රණය කරන්නේ මේ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ අහනවා කතමෝ ධම්මෝ බහූපකාරෝ බහුකාරෝ කියලා තියෙනවා. ඇවැත්නි මේ මේ සාසනේ තියෙනවා ධර්ම කිලෝරක් නැතු. මොන්නම විදියකින්වත් ගොනු කරන්න බෑ. හැම විෂයයකම කෙලවරක් නැහැ. විෂයන් ගන්න කෙලවරකුත් නැහැ. හරියට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒකේ තියෙන අංශ ගාන බලනවා. ඒ ඒ අංශ යටතේ තියෙන විෂයන් ගාන බැලුවොත් කෙලවර කරලා ඉවර කරන්න බෑ. ඒ තරම්ම විශේෂීෂ්ඨ වැඩි. ඉතින් මේ ඔක්කොම අපිට කටපාඩම් කරලා ඔක්කොම කර කර ඉන්න මේ අපේ මනුස්ස ජීවිතේ මාදී. නිසා වැඩියෙන්ම උදව්පකාර කරන නැත්තම් කෙරුවොත් වැඩියෙන්ම ආනිසංස හම්බ වෙන බහූපකාර කියලා අපි සිංහලෙන් කියන්නේ. සාහිත්‍ය සාධි පාවිච්චි කරන්නේ කතමෝ ධම්මෝ බහුකාරෝ. තමන්ට උදව්පකාර කරන්න වැඩියෙන්ම. ඒකදී උන්වහන්සේ මහලා උන්වහන්සේ කියනවා අපමාදෝ ආවුසෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. අප්‍රමාදය තමයි මුළු ශාසනයම තියෙන එක තනි වචනයකට පිටු කරන්න පුළුවන් වචනේ. ඉතින් අපි අවුරුදු 120ක් ජීවත් වෙච්ච බෞද්ධ ළඟට කියලා අහන්න මොකද්ද බුදුරජාණන්සේ දේශනා කරපිකේ සාරය කියලා එක්කෙනෙක්වත් කියන්නේ අප්‍රමාදේ කියලා. අපිට කවදාකවත් ඇහිලත් නැහැ. දන්නෙත් නැහැ. ඒ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා කෙනෙකුට උදව් කරන දේ අල්ලනවා නම් මිටි කරලා අල්ලන්න ඕන තැන අප්‍රමාදේ. නමුත් ඒක අපි ඒකට ප්‍රමාදයි. ඒකවත් දන්නේ නැහැ. හැබැයි අපි මහා ලොකුවට බෞද්ධයි කියා ගන්නවා ජාත්‍යන්තර බෞද්ධ දූත මෙහෙර කටයුතු කරනවා ධර්ම දීපේ කියලා අපි ආඩම්බර වෙනවා හැබැයි මොකද්ද Tamanටත් ශාසනයටත් උදව් වෙන එක දේ කළ යුතු එක දේ කියලා හුවට අප්‍රමාදයේ කියන උත්තරය දෙයි කියලා හිතන්න අමාරු. ඉතින් ඒක නිසා අපි ඒක දැනගන්න ඕන අර වගේ මහෞත්මයන්න් වහන්සේ නමක් කියලා දෙනකොට උන්වහන්සේ කියන්නේ මේ නිකන් විභාගයක පාස් වෙන්න කටපාඩම් කරන බුද්ධ ධර්මකුත් එහෙම මේ අනුන් නිවන් දක්කන්න හදන බුද්ධ ධර්මකුත් නෙවෙයි තමනුත් නිවන් දකින ගමන් ලෝකටත් ආදර්ශය පවත්වන තියෙන ධර්මය අප්‍රමාදී. ඒක තමයි සර්වචනාංශේ පිරුණන් පාන වේලාවේදී අවසාන වචනේ විදිහට සඳහන් කරේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා. මහණ මේ සියලු සංස්කාර අප්‍රමාදයෙන් තොර තියෙන හැමදේම විනාශ වෙනවා දුකටපත් වෙනවා. ඒ නිසා මොන එක ඇල්ලුවත් උපකාර නෙවෙයි හම්බෙන අපකාර. උපකාර කරන්න එක ධර්මයේ තියෙන්නේ අප්‍රමාදය. ඉතින් අප්‍රමාදය අපේ භාෂාවේ නෑ. අපේ සිංහලේ ඒ වචනේත් නෑ. හැබැයි ප්‍රමාදේ තියෙනවා. ප්‍රමාදේ කිව්වොත් නම් කවුරුත් දන්නවා කොයි දේ කරන්න ගියත් පමයි. මොන දේ කරන්න ගියත් අපේ සිංහලයා පමයි. ඒක අනිත් පැත්ත තමයි අප්‍රමාදී කියන්නේ හරියට වෙලාවට වැඩ කරනවා. කලයුත්ත කරන්න පමා වෙන්න එපා. අන්න ඊ අතින් බලනකොට යෝගාවචරයේ සහ අනිකුත් පෘථජනන අතර බලනකොට යෝගාවචරය නිතරම බලනවා හරියට වෙලාවට වැඩ කරන්න. අපි දානයක් දෙනකොට වෙලා වැඩ කර නැත්නම් දන් දෙන්න බෑ. සිල්ලා කියන එකත් හරියට වෙලාවට කල්ැතුව කරලා තිබුණ නැත්නම් අමාරු වෙනාට පස්සේ සීලයක් කරලා වැඩක් නැහැ. ඒකට සමාධි භාවනාවටත් ලබන්න ඊට කලින් පිළිවෙත තියෙනවා. පිළිවෙත් නැතුව සමාධිය ලබන්න බෑ. ඒ නිසා අපි ගී ප්‍රතිපදා වශයෙන් තියෙන දාන සීල භාවනාවල ඔය ප්‍රමාදය පිටු දැකලා අප්‍රමාදය වඩන්න උදව් කරනවා. නමුත් ඊට පස්සේ විපස්සනාවත් මේකට එකතු කරලා භාවනාවක් යෝගාවචර ජීවිතයක් Brahmacharyaක් තපසක් වීරියක් වඩන්න පටන් ගත්තට පස්සේ මේ අප්‍රමාදය අර සාමාන්‍ය බෞද්ධයා දන් දීමට ප්‍රමාණුයි දන් දෙනවා. නමුත් දානය කියලා කියන්නේ කල යුත්තක්. අපිට අම්මලා තාත්තලා පොඩි කාලේ කන්න දුන්නා. අපිට කවුරු කවුරුත් උදව් කරා. ඒ නිසා අපිට යමක් කවම් පුළුවන් වෙලා අපි කාට කාටත් උදව් කරන්න ඕනේ. අම්මට තාත්තට උදව් කරන්න ඕනේ. ගුරුදෙම අපෙන් උදව් කරන එක කළ යුත්තක්. භාවනා කරන කෙනාගේ අප්‍රමාදය කළ යුත්ත කිරීම පමණක් නෙවෙයි නොකළ යුතු නොපනත්කම් නොකිරීමත් අප්‍රමාදයට වැටෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි අප්‍රමාද වචනයට දාලා කතා කරන්නේත් නැහැ. ඒ මොකද අපි හරි පඬිතයි අපි කරපු දේවල් කියන්නේ. ඕනම තැනක පුරාජේරුවට කියන්නේ මම අර කෙරුවාවල් කරලා තිනවා මේ කෙරුවාවල් කරලා තිනවායි කියන. නමුත් ඒ කරන්න ගිහිල්ලා කරපු මරිකන් ටික මෝඩකන් ටික ඩකතිරුකන් ටික අපි කනගාටුවේ අපි ප්‍රකාශ කරන්නෙත් නෑ දන්නෙත් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාදයේ විශේෂයෙන්ම භාවනා කරන කෙනෙක් ළඟට ගියාට පස්සේ පේන්න තියෙන්නේ කරන හැම දෙයක්ම අකුසල් යමක් නොකර හිටියනම් එතන විතරයි බේරිච්ච චිත්තක්ෂණය. ඒක නිසා පුළුවන් නම් යමක් නොකර ඒක දිහා සබ්බේ සංඛාරා දුක්ඛ කියලා විසංඛාරගතක් අසංස්කාරික තැනකට හිත ගෙනියන්න උත්සාහ කරනවා නම් ඒක සාමාන්‍ය ලෝකේ දන් දෙන කෙනත් භාවනා ලෝකේ කෙනෙක් දන් දෙන දියා බලනකොට දෙවිදයක් වේ. වෙන පින්කම් දන්නේ නැති කෙනා දන් දෙන්න ඕනේ. මොකද ඒක තමයි තාතනෙට එළඹෙන අත්පොත් තියෙන තැන. නමුත් භාවනා කරන එක දන් දෙන්න ගියොත් එයා මේ කළ යුතු උතුම් පින්කමක් තියේදී දාන කටයුත්තක් ගැන කතා කරනවායි කියලා කියන්නේ ලාමක වැඩක්. දානයේ දෙකන භාවනා කරන එක නම් බලන්න තියෙන පුළුවන් තරම් දානියත් ඉක්මවලා සීලියත් ඉක්මවලා සමාධියත් ඉක්මවලා ප්‍රඥාවට කටයුතු කරන එකයි. ඒ නිසා ඒකේ නා දන් දෙන එක නා විරුද්ධ වෙන්නේ නමුත් දන්නවා අපේ අප්‍රමාදය කියන්නේ ඒක නෙවෙයි. ඊට වැඩි වැඩි එකක්. ඒ දාන්නේ දුන්නට කමක් නැහැ. හැබැයි කිසිසේත්ම අකුසලයක් නොවන තාලෙට. අපි ගෙපාරට මේ සැරට ඉස්සල සැරේ බුරුම ගිය වෙලාවේදී අපි ඒ ස්වාමීන් වහන්සේට පිළිකර ටිකක් අරන් ගියා. අපි ලංකාවෙන් 20ක් විතර ගියා. ගියරවසේ අපිට හම්බෙට තිබුණු වෙලාව හම්බුනේ බහුවෙන්ද උදේ වෙලාවක් දුන්නා. හැන්දෑව වෙලා නැහැ කියලා. අපිට දීලා තිබුණ වෙලාව හම්බුනේ ඒ වෙලාවේ තවත් කණ්ඩායමක් ඇවිල්ලා වෙන රටකින් ඒගොල්ලත් පිළිකරගෙන අන්තර. ඉතින් සයිඩෝ ඇවිල්ලා මේ දැන් මේ මටත් උගන්නපු විපස්සනා පිළිබඳ හොඳම දක්ෂ ගුරුවරයෙක් දාන ගැන කතා කරනවා. ඒකල කිව්වා මේ දැන් ඕගොල්ලෝ රටවල් වලින් ඇවිල්ලා මේක පූජා කරනවා මේ පූජා කරන්නේ මේ දාන කුසල ක්‍රියාව සඳහා කියලා. දන්නවද දාන කුසල ක්‍රියාව කියන්නේ මොකක්ද කියලා? ඒසොන්චි කිව්වා ක්‍රියා කියලා හිතෙන් අදහස් කරන්නේ යමක් නොකර සිටීම. රහතන් වහන්සේගේ ක්‍රියා හිත කියන්නේ මොකොත් නොකර ඉන්න එක. ඒ නිසා දාන දෙන වෙලාවේ ලෝභේ නැත්තම් දාන දෙන වෙලාවේ ද්වේෂය නැත්නම් ලාභෙත් දාන දෙන වෙලාවේ මෝහය නැත්නම් ඒ වෙලාවේ ක්‍රියා හිතක් පහළ වෙනවා. ඒ ක්‍රියා හිතට දාන දාන කුසල ක්‍රියාව කියලා කියනවා. ඒ නිසා මේ දාන දෙන වෙලාවේ මොනම මේ රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් නැති බව දකින්න. එතකොට විපස්සනා බදවනා මධ්‍යස්ථානයක් කරන දානයක් වෙන්නේ. මේ දාන දීලා අරක දෙන්නම් මේක ලැබෙයි අරව ලැබෙයි මේක ලැබෙයි කියන කතාව ඔක්කොම අර කුසලයේ අව탁ෂේරු කරනවා. නිසා දාන කුසල ක්‍රියාව කියලා කියන්නේ ඒ කුසල ක්‍රියාව සිදු වෙනකොට රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තොරයි. එතන තියෙන ක්‍රියා කියන්නේ අක්‍රියාව. ඉතින් ඔක්කොටම කට ඇරෙනවා මේ විපස්සනා පැත්තෙන් බලනකොට අපි කරන හැම කෘත්‍යකම ක්‍රියාහිත පහල කරගන්න පුළුවන්. සියල්ල වෙන්න ඇරලා ඒක දිහා පූර්ණ අප්‍රමාදයකින් පූර්ණ අවධිකින් බලා ඉන්න පුළුවන් නම් ඒක ක්‍රියාහිතක් යන්න පුළුවන්. ඒකට ඕන නිවන කියන්න පුළුවන්. එතකොට අපි උත්සාහ කරන්නේ මේ අපි සාමාන්‍ය ක්‍රියා කරනවානේ. ක්‍රියානි කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා. ඒ සියල්ලම නතර වෙච්ච තැනයි සාසනීය ක්‍රියා කියලා කියන්නේ. ඒ කිය ඔතෙන් යන්න දානෙමුත් පුළුවන්. සීලෙමුත් පුළුවන්. භාවනාවෙත් පුළුවන්. හැබැයි අපි ප්‍රශ්න දිහා බලන හැටි අකුසල් නොකිරීම හරහා තමයි ක්‍රියා හිතක් පහළ වෙන්නේ. ඒ නිසා කොයි වෙලාවක හරි අපිට රාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කලවම් වෙච්ච හිතක් තියෙනවනම් ඉතින් කර්ම රාශියක් රැස් වෙනවා. සංසාරයක් ගොඩ නැගෙනවා. ඉතින් ඒකෙන් අයින් කිරීම සඳහා විපස්සනාවේදී අපි දාන කුසල ක්‍රියා කරනවා, සීල කුසල ක්‍රියා කරනවා, සමාධි කුසල ක්‍රියා කරනවා. හැම එකෙම තියෙන ක්‍රියාහිත. එතකොට පොඩ්ඩක් හැරිලා බලන්න අපි මේ වෙලාවේ ගෙදර හිටියනම් මොකද කරන්නේ කියලා. කොච්චරක් රාග නිස්සෘතද කොච්චරක් ද්වේෂ නිස්සෘතද කොච්චරක් මෝහ නිස්සෘතද ඉතින් ඒක දැනගෙන අපි බලනවා නම් මේ වෙලාවේ මගේ හිත මොනම හේතුවක් නිසා හරි කමන්නේ සුදු ඇඳගත්ත නිසා හෝ තිල්ලට ගත්ත නිසා හෝ බනහන නිසා හෝ නිස්සන්නවනේ ඉන්න නිසා මොනම හේතුවක් නිසා හෝ රාගෙන් ද්වේෂයෙන් මොහෙන් අයින් කරගන්න යන හදනවනම් ඒකට ගන්න බලන්න ඒ අප්‍රමාදය අන්නේ අවබෝධය අන්නේ දැනීමට අප්‍රමාද හිත කියලා. එතකොට ප්‍රමාදය කියලා කියන්නේ නොකල යුතු නොපනත්කම් ගැන නොතැකීම. මේක තමයි මුළු දවස පුරාම සිද්ධ වෙන්නේ අපි ගිහි ගෙදරට වෙලා ඉනකොට. අපි කරන නොපනත්කම් වහන්නයි අපි උත්සාහ කරන්නේ. කෙරුවට කමන්නේ ප්‍රසිද්ධිය කරන්න එපා. දරුවන්ට පේන්නේ නැතු වෙන්න පිස්සු කෙලියට කමන්නේ. පේන එක විතරයි වළක්වන්න හදාගන්න. ආන්න මේක පොඩ්ඩක් අපි තලකා බලනවා අප්‍රමාදයේදී ඕන ක්‍රියාවක් කරන්න සබ්බ පාපස්සා කරනම් කියන මූල ධර්මයේ. සියලු පවෙන් වැළකෙන්න පුළුවන්කම හිතනවා මිසක් අන්ධහැර ප්‍රමාණය, ගිජ්ජු හොල්ලන ප්‍රමාණය, බෙර ගහන ප්‍රමාණය නෙවෙයි කුසල ක්‍රියා වෙන්නේ තමන්ගේ හිත. කය වචනය පුළුවන් තරම් අරසා කරන එක. ඉතින් මේ අප්‍රමාදයේ යම් වෙලාවක හිතට වද්දාගත්තා නම් ඔය කමඨාන් සුද්ධ කරනට අහන ප්‍රශ්න වලින් 90%ක්ම ඉවරයි. කිසිම කෙනෙක් ඒකට කැමති නැහැ ඔක්කොම කරන්න ඕන වෙලා තියෙන්නේ. මොනවදෝ කරන්න ඕනලා. ඉතින් තින් කරන කරන හැම වෙලාවකම නොපලත්කම් වගේක් තමයි කෙරෙන්නේ. ඒ නොදැනුවත්කම. ඉතින් ඒක ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කරන කතා කරලා පෙන්ලා දෙන්න ඕනේ. අපි මේ භාවනා කරනකොට කරන්නේ කය හොල්ලන එක නතර කරන්න. කතා කරන එක නතර කරන්න. හුස්ම ගන්න එකවත් කරන්න එපා කෙරෙන්න ආරින්න. ඒකල ඒක දිහා පූර්ණ අවදියෙන් බලන්න. ඕක කරන්න ඔය ඔය පණිවිඩය ගන්න මේ වගේ රිට්‍රීට් කීයක් කරන්න වෙයි කියලා දීතන්. කොච්චර කෙරුවත් අටමන තාක්කල් අපේ ඇති මොකද්ද පමාවක් සිද්ධ වෙනවා. නොකල යුතු නොපටක්කමක් සිද්ධ වෙන හැබැයි ඒක දන්නවනම් අප්‍රමාදී අපිට ඕනෙල් තියෙන අපේ අතින් කොච්චරක් ඒ නොකල යුතුකම් වෙනවද කියන එක දන්නවනම් අත්තක් හොල්ලන්න බයයි. කට හොල්ලන්න බයයි. වචනයක් කතා කරන්න බයයි. මොකද මේ හැම දෙයකින්ම තව කෙනෙක් කැළඹෙනවා. පරිසරය කෙලසෙනවා. කම්පන චංචල එනවා. බුදුදහමසේකට කියනවා හැම ඉන්ජිනයක්ම ස්පන්දනයක්ම කම්පනයක්ම චංචලයක්ම කෙලස් කියලා. ඉන්ජින ස්පන්දන කම්පන චංචල ප්‍රපංචන. ඒ නිසා ආනන්ද සප්පයි සූත්‍රයේ වෙනවා කිසිම ඉන්ජිනයක් කිසිම කම්පලයක් කිසිම ස්පන්දනයක් නැති සමාපත්තියක් අකිරියේ ක්‍රියාහිතක් මෙන්න මේක තමයි අපි සැලසුම් කරන්නේ. නමුත් අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත බුද්ධ ආගමේ මොකද්ද තිබුණේ? පිංකම්, ගෝසා, රැස්සීම්. ඒ නරක නිසා නෙවෙයි කියන්නේ ඒක වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් අප්‍රමාදී කියලා දෙනවා. හැබැයි මම අද දවසේ මේ වැඩමුළුවේ අප්‍රමාදය කාරණාව පොතේ තියෙන නිසා මතක් කරනවා මිසක්කා අපි මේටි ඉස්සෙල්ලා දසුත්තර සූත්‍රයේ රිට්‍රීට් එකක් කරා ඒකෙදී දවස් කීපයක්ම මේ අප්‍රමාදයේ පිළිබඳ විස්තර සහිත කතාව කරලා තියෙනවා. ඒ නිසා මම යනවා සාරිපුත්තු සාංශිකේ දෙවෙනි කාරණාවට ඒ බහුකාර්ය ධර්මය ඇතිවීම සඳහා අපතුල අප්‍රමාදය පළපදියම් කර ගැනීම සඳහා කතමෝද ආවසෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බෝ කුමක්ද භාවිතා කළ යුතුය අපි කුමක් වැඩි යුතුද කුමක් ඇසුරු කළ යුතුද අප්‍රමාදේ වඩා අප්‍රමාද කියන එක කාරණා දැනගතතර පස්සේ නැත්නම් මුළු සාසනෙම කියන්නේ අප්‍රමාද කියලා දැනගතතර පස්සේ ඒ අප්‍රමාදේ මේ නොදන්න දෙමලෙට අපි හඳුනගන්න ලං වෙන්න කුමක් වැඩි යුතුද භාවේ තබ්බා කියන අපි මේ භාවනා කියන වචනේ ඇවිල්ලා තින ඔතනින් ඒකෙදී සාරිපුත්‍ර සංඝේ ප්‍රශ්නයක් අහලා උන්වහන්සේ උත්තර දෙනවා කායගත සති සතා සාගත සාත සාගත කායගත සතිය වඩන්න ඉන්නේ ඉරියව්ව ගැන දැනගන්න එච්චරයි Taman ඉන්නේ ඉරියව්ව ගැන දන්නවනම් ඒක තමයි අප්‍රමාදයට පාර කැපෙන තැන හැබැයි ඒක පොඩි ඉංගියක් තියලා එන පොඩි කෙනතිල්ලක් පොඩි කෙනහිල්ලක් සහිතව සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ කායගත සති සාත සහගත සාත ගතිය කියලා කියන්නේ ප්‍රනීත ගතිය. Taman කයේ ගත කරන හැම චිත්තක්ෂණයකම හිත ප්‍රනීත කරගන්න දැනගන්න කියලා අපි කයේ හිත පවත්තනොන්නේ නැත්තේ නෑ. පවත්තන හැම වෙලාවෙම අපිට හරි කම්මැලි, හරි නීරසයි, හරිම ඒකාකාරයි, හරිම සැකෙලවන සුළුයි. කවදා හරි පුළුවන් ද තමන්ගේ කයෙහි හිත පැවැත්වීම තමයි අප්‍රමාද ධර්මයට ගෙවා දීලා තියෙන එකම ක්‍රමේ අන්න එක ප්‍රනීතව කරන්නේ මේක මගේ ජීවිතයේ තියෙන ලොකුම සුන්දර දේ වශයෙන් එන්නතම් මට ඉන්න හොඳම මිත්‍රයා තමයි මගේ කය කියලා. කයත් එක්ක සම්පූර්ණ මිතුරු දමක් ඇති කරගන්න පුළුවන් නම් මිහිරියාවක් ඇති කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් විනෝදාංශයක් ඇති කරගන්න පුළුවන් නම් නැත්නම් සතිය වඩන හැම වෙලාවම සතුට වෙන්න දන්නවනම් අපි ඕනම වෙලාවක පූර්ණ සතුටක් ලබන්න සුදුසුකම් සියල්ලම අපි ළඟ තියෙනවා. කිසිම දෙයක අඩුවක් නැහැ. මොකද හැම මිනිස්සෙකුටම කයක් තියෙනවා. කයට එළමෙන්න පුළුවන් අම්මා මැරුණත්. කයමට එළමෙන්න පුළුවන් දරුවා මේ දැන් අතපල්ලි වැටලා මැරිලා ගියාත්. ගෙට ගිනි ගත්තත්, ඔළුව ගිනි ගත්තත් කයට එළඹලා වාසය කරන්න පුළුවන්. නමුත් ඒක සතුටින් බාර ගන්න නැති එක තමයි අපිට තියෙන සාපේ. අපි දින එකම තකතිරුකම අපි ළඟ තියෙන එකම නොදැනුවත්කම තමයි කයට හිත ආපු ගමන් පාළු ගතියක් දැනෙනවා. කම්මැලි ගතියක් දැනෙනවා. නීරස ගතියක් දැනෙනවා. ඒ නිසා කයට හිත ගන්න එක එකක්. ඒක අප්‍රමාදයේ සඳහා තියෙන එකම රත්තරන් ගේට්ටුකේ බව දැනගන්න. ඊට පස්සේ ඒකට සතුටු වෙනවයි කියන එක මාර්ගඵල ඥානයක් ලැබෙනකම්ම සිද්ධ වෙන්නේ. ඒක බොහොම අරස්සාකාරීව කියත හැකි සතුට ඇති කරන හැම වෙලා මේ සතියෙන් ගත කරන හැම වෙලාවකම සතුට ඇති වෙනවා ඇති වුණොත් හොඳයි ඒක තමයි අප්‍රමාදයට ඇති මාර්ගය කියලා අපි ලක්ෂ කෝටි වාරයක් ඇහුවත් සතිය එනකොටම හිතට නුරුස්නා ගතියක් එන්නේ සතියයි නුරුස්නා ගතියයි දෙක නියුන් සහෝදරයෝ වගේ ඒ නිසා ඕනම වෙලාවක Taman මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එළඹ වාසය කියනවා කියන ඕඩමෝන අප්‍රමාදී කියලා කියන්නත් පුළුවන් අපි මෙතෙක් සාකච්ඡා කරපු සත්‍යමත් වෙනවා කියන එක සිද්ධ වුණා නම් නිසි උපදේශ නොලැබීච්ච ලෑස්ති මනසක් නැති හැම කෙනාටම මේකට දාන වචනේ තමයි පාළු ගතිය කම්මැලිකම එහෙම නැත්නම් නීරසකම ඒ නිසා තමන් ළඟට හිත ආපු ගමන් අපි මොනවා හරි කර්මාන්තයක් කරලා අර ඇති වෙච්ච කය පිළිම කයට ආපු හිත පහලුවක් කම්මැලිකමක් නීරස ගතියක් කියලා මොනවා හරි කර්මාන්තකේ දෙනවා. ඉතින් කවදා හරි මේ සතිය ඇති කරගන්න අප්‍රමාදය ඇති කරන්න උත්සාහ කරන ගමන් මේක ඇති වුණාට පස්සේ ඒක පිළිබඳව සාත ලක්ෂණය ප්‍රනීත ලක්ෂණය ප්‍රමෝද ලක්ෂණය තරුණ ප්‍රීතිය ඇති වෙන්න ඇති වෙනකන් සතිය පවත්තන්න ලක්ෂ කෝටි වාර කීයක් සති චිත්තක්ෂණ ඕන වෙයිද කියලා කියන්න බෑ. මොකද සතිය එනකොටම කම්මැලි කරන එක තමයි මායя කියන්නේ. සතිය එනකොටම එපා කරන එක තමයි කෙලස් කියන්නේ. සතිය එනකොටම ඒක නීරස කරන එක තමයි අපි ළඟ දෙන නොදැනුවත්කම කියන්නේ. ඉතින් අපි මේ ඒකටම හිත යොදන ගම දැන් මේ වගේ වැඩමුළුවක ඉන්නකොට දවසේ පැය 12ක් විතර වගේ පරියංග පැය ගන්න මෙච්චරයි සක්මන් පැය ගන්න මෙච්චරයි අවදිින් ඉන්න හැම වෙලාවෙම තමන්ගේ කයත් එක්ක නැත්තම් තමන්ගේ කයත් හොඳ මිත්‍රය බාටපත් කරන ඉන්න ගමන් ඒක මොන තරම් සාසන සම්පත්තියක්ද මොන තරම් පිරිච්ච ගතියක්ද මොන තරම් සන්තුෂ්ටි කර ගතියක්ද කියන එක හිතට වද්දා ගන්න නාකි වෙන්න වෙන්න අමාරුයි මොකද ඒකේ එපා වෙලා තියෙන දැන් අච්චාරු දාලා වගේ ඇඹුල් වෙලා ඒ නිසා කයට හිත එනකොටම හැවෙන්නෙත් නෑ කන ඇහෙන්නෙත් නෑ වම තිනකොට දකුණ යන්නේ බොම්බේ බලනකොට කල්කටා පේන්නේ උතෙන්ද ගියාට පස්සේ හරියම හැබැයි වෙන කරන්න දෙයක්වත් නෑ මොකද කවුරුත් මේ ඇඟ දිහා බලන්නෙත් නෑ දැන් Tamanට තේරෙනවා මොිනක බැලුවත් ඇති වැඩකුත් නෑ කියලා මේක නෙවෙයි සාත ලක්ෂණය කියන්නේ පුළුවන් නම් භද්‍ර යවුනේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටි බියේදී භාවනා කරලා තමන්ගේ ශරීරය දිහා මේ රාග නිසිතව නෙවෙයි මට මේ හම්බෙච්ච මනුස්සකය කිසි කෙනෙකුගේ රාගය සඳහා නොවේවා මට මේකත් එක්ක ගත කරන හැම වෙලාවෙම බුදුන් එක්ක ඉන්නේ කියලා දන්නවනම් මේකත් එක්ක ගත කරන හැම වෙලාවෙම මම ධර්මයේ අසීමිත කිලිල ගත කරන්න බව දන්නවනම් මේකත් එක්ක ගත කරන හැම වෙලාවෙම මම සංඝ කියන ගණයට වැටෙන බව දන්නවනම් මේකත් එක්ක ගත කරන හැම වෙලාවෙම සීලේ 100%ක්ම සම්පූර්ණයි කියලා දන්නවනම් හිතන්න එවැනි පණිවිඩයක් දෙන්න තරුණ තරුණියෙකුට කොච්චර අමාරුද කියලා. එහත් ඉන්නේ මොන වගේ මානසිකත්වයේද? ඒ කටියට තියෙන මේ කය රූපාලංකාර මධ්‍යස්ථානයක්. එහෙම නැත්නම් තව කෙනෙක් පිළිබඳව පිළිබඳ සිතේ ඉන්නේ ඒ කය ගැන හිත හිතා ඉන්නේ. ඒ නිසා මේ Tamange මනුස්සකයේ තියෙන අසුබයක් ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ කනාත්මයක් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බලන්න මේ සංසාරේ ගැටේ වැදිලා තියෙන හැටි පුළුවන් නම් මේ පණිවිඩය දෙන්න ඕන පුළුවන් තරම් තරුණ වයසේ. කිට්ටු කරන්න බෑ. කිට්ටු කරන්න බෑ. මොකද හේතුව පුදුමාකාර ව්‍යාපෘති. අධ්‍යාපන කටයුතු පවුලේ කටයුතු තල්ලි හම්බ කරන්න විනෝදාංශ තව අනාගත සැලසුම් පිටිලකට කරන්න. ඉතින් හැබැයි බුදුරජාණන්සේක පැත්තෙන් බලනට නාගේ උනත් තරුණ උනත් මහලු උනත් ඒක අමාරුයි. මොන කෙනෙකුටවත් අමාරු. ඉතින් අපි මේ ගත කරන්න හදන්නේ දැන් නා කියලා හැබෑව කමන්නේ. දැන්වත් අඩු ගන්න පුළුවන් මේ කයේ ගත කරන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන ගත කරන චිත්තක්ෂණේ නිවන බව ඒකයි මුදුහමර අපිට මෙච්චර මේ 84000ක් ධර්මස්කන්ධෙන් දෙන්න හදන්නේ කියන බව දැනගෙන හැකිතාක් වෙනතට මේ සති චිත්තක්ෂණේ වැඩි කරන කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම අපි අප්‍රමාද වෙනවා මේ කයින් කාටවත් කෙලෙස් ඇති කරගන්න තරහක් ඇති කරගන්න ද්වේෂයක් ඇති කරගන්න මෝහයක් ඇති කරන්න උත්සාහ කරන්නේ මොකද අපි හිතුවත් නැතත් ඒක වෙනවා ඒ නිසා පුළුවන් තරම් බලනවා යමක් කෙරුවොත් අපි හිතමු කායික ක්‍රියාවක් කියලා ඒකට කාට හරි මම පිළිබඳව තරහක් ඇති උනායි කියලා නැත්නම් කැමැත්තක් ඇති උනායි කියමු එතකොට ඒ තරහෙන් හෝ කැමැත්තේ කොටසක් මට එනවා මොකද මං හිතාමතා කරපු නිසා නමුත් කරන්නේ නැතුණත් කෙරෙන දේවල් වලටත් කෙනෙක් තරහ වෙන්න පුළුවන් කෙරෙන දේවල් වල කෙනෙක් මෛත්‍රී කැමති වෙන්න නමුත් ඒකට බුදුහාමර කරන ඔබ වග කියන්න ඕනේ මොකද කරපු දෙයක් නෙවෙයි නිසා සීලේ තියෙන්නේ හිතාමතා කරන දේවල් හික්මව ගැනීමක් මිස අපෙන් සිදුවෙන හැමදේම අපිට පාලනය කරන්න බෑ ඒ නිසා සචේතනිකව සතුන් මරන්න එපා. නමුත් ජීවත් වෙනකොට සතුන් මැරෙන්න ඉඩ තියෙනවා. ඕකට පශ්චාත්තාප වෙලා බෑ. මොකද එකෙක් ජීවත් වෙන්න බෑ. තව කෙනෙක්ගේ සීරිමාන්තේ කන්නේ නැතුව. මේ සංසාර කියන්නේ ආහාර දාමයක්. එක අනිත් එක කාලා ජීවත් වෙන ලෝකයක්. ඒ නිසා අපිට සතුන් මරන්න නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි ඒ මරන්න යන්න එපා. මැරෙන එක හිත වෙනවා. ඒකෙත් කනගාටු වෙන්න එපා. ඒකට පුත්‍රචන්නාංශي අපිට සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. මරන්න එපා. මොකද ඔබ ජීවත් වෙන්න කැමති නිසා. හැබැයි මතක තියාගන්න ඉඳපන් අපි මේ ඉඳගෙන ඉන්න පොළවේ යට කී ලක්ෂයක් පණුව තැම්බෙනවද මේ වෙලාවේ. ඒකට කරන්න දෙයක් නැහැ. ඉන්දිපාය සංසාරයට ආවොත් ওই ටික ගෙවන්න වෙනවා. හොරකම් කරන්න එපා. නමුත් උඹට පරිසරයෙන් ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඒක අඩුවෙන් කාලා ජීවත් වෙන මේ කෑම සඳහා සම්බෝ මේ මේ සම්භාෂණ පවත්තන්න එපා. පාටි දාන්න යන්න එපා. ඔකින් අසීමිත අකුසල සිද්ධ වෙනවා. ඒ වගේම කාමයේ අවශ්‍යයි. ඇහැට රූප අවශ්‍යයි. කනට ශබ්ද අවශ්‍යයි. නාසයට යම් ගඳක් අවශ්‍යයි, දිවට රසක් අවශ්‍යයි, කයට පහසක් අවශ්‍යයි, හිතට හිතිලා. නමුත් මේක මිත්‍යා චාරයට යන්නේ. මිත්‍යාචාරය කියන්නේ සීමා වික්මවල රූප බැලීමේ තියෙන ආසාව. සීමා වික්මවල සද්ධාහන තියෙන ආසාව. මිසීමා වික්මවල ගන්ධ රස පහස විඳින තියෙන ආසාව. එහෙම නැත්නම් තව කෙනෙකුගේ මානසිකත්වයට හානි වෙන විදිහට ආචාර ධර්ම කැඩෙන විදිහට විතික්‍රමණය වෙන විදිහට දෙදෙනෙක් දෙදෙනෙක් එකතු වෙලා කරන මෛතුන සේවනේ තමයි අන්තිමටම පෙන්වන්නේ. ඔය කොයි එකෙනුත් කාමීත්‍යාචාරය සිද්ධ වෙනවා. ඒක නිසා ඒක පුළුවන් තරම් බේරලා ජීවත් වෙන නමුත් මේ ශරීරයට බෑ ඒක කරන්න. මේ ශරීරය හැදිලා තියෙන જાතිය බෝ කරන්න. ඒක මුළු යන්ත්‍රේම තියෙන එච්චරයි. ඉතින් අර තරුණ වයසට තියෙන බරපතලම ප්‍රශ්නේ. මොකද එතකොට ඕජාව වැඩිම වෙලා. ඒකට කොහොමඩක්වත් මේක තේරෙන්නේ එයාට තමයි හැබැයි එතන ලොකුම ආනිසංස තියෙන කරන්න පුළුවන් නම් අප්‍රමාද වුණොත් සතිමත් වුණොත් ඒක නිසා මේ කායගත සති කියලා කියන්නේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස මේ කය පිළිබඳව කයෙහි කය පිළිබඳව දැනීම මේ කය පිළිබඳව අපි විවිධ පැති වලින් බලන්න පුළුවන් මේ කය දොඹකරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වැඩ කරනවා රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් විදිහට වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ භෝජන සංග්‍රහ පවත්තන්න විවිධ පැතිකඩ තියෙනවා. මේ එකකින්වත් නේ බුදුරජාණන්සේ කය කියන්නේ සමූහයක් බව දැනගන්න. කය කියන්නේ කන්දක්, ස්කන්ධයක්. ස්කන්ධය කියන්නේ එකක් නෙවෙයි කියන එකයි මේ කයේ දත යුතු එකම කාරණා මේක සාමූහයේ එකතු වෙලා පිඩුවීම නිසා දෙන නමක්. මේක හරියට කියනවනම් මීමැස්සෝ රාශියක් එකතු වුණාට පස්සේ ඒකට මී වදේ කියලා කියනවා. හැබැයි මී මැස්ස විසිර ගියාට පස්සේ මී වදේ නැහැ. ආයෙ මී මැස්ස ඇවිල්ලා එකතු වුණාට පස්සේ මී වදයක් තියෙනවා. ආන්නේ වගේ මේ කය කියන්නේ ස්කන්ධය කියලා කියන්නේ කන්ද කියලා කියන්නේ සමූහයක් මේ මමයා කියලා කියන්නේ මේ ඔක්කොම එකක් කියලා හිතන මොඩකමට. එච්චර. ඒක දන්නවනම් ඒක දැන ගැනීම සඳහා අවදි වෙනවනම් ඒකට අප්‍රමාදී කියලා කියනවා. ඒක දැන ගැනීම සඳහා සත්‍යමත් වීම සඳහා තමයි අපි මේ කායගත සතිය කියලා පවත්න්නේ. ඉතින් කායගත සතිය ගැන කතා කරනවා නම් මේ කය කියලා බුදුහාමුදුරන්ගේ නිර්වචනය හැටියට ගත්තොත් මේක රූ ඇහ කන දිව නාසය කය මන කියලා මේක හය ආයතනෙකට කඩලා පෙන්නනවා. මේ කය කියන එක ඇහැ කියන්නේ වෙනම කයක්. එතන රූප ලක්ෂ කෝටි ගාණක් ඇහැ මසැස තියෙනවා. ඒකේ වෙන වැඩක් කරනවා රූප බලන කටයුත්ත කරනවා. කන අපේ මසින් හදිච්ච මේ කන වෙනම කන්දක්. ඒ සද්ද වලට සංවේදී භාවයේ තියෙනවා. නාසය ගන්ධ සුවඳ වලට සම්බන්ධයි. දිව රසමස වලට සම්බන්ධයි. කය පහසට සම්බන්ධයි හිත හිතවිලි වලට සම්බන්ධයි මේ හය දෙනා කවදාකවත් සමග ජීවත් වෙන්න දන්නේ මේ හය දෙනා අස්සෝ හය දෙනෙක් දුව රතයක් වගේ නන්නත්තාර පැති වලට ගිහිලා තියෙනවා අපි ඒකා කියලා කිව්වට කොච්චර මේගොල්ලෝ එකිනෙකා කාකොට වැටෙනවද කියලා කිව්වොත් ඇහෙන් රූප බලන වෙලාවක් ගැන හිතනද ඇහැ ඉන්ද්‍රියක් බාටපත් උනොත් එයා කිසිම සද්දයක් අහන්න කනට ඉඩ තියන්නේ එයා කිසිම ගඳක් අහන්න කන්නාසයට ඉඩ තියන්නේ දිවට කයට මනසකට ඒ නිසා රූප බලනකොට අපිට සද්ද ඇහෙන්නේ නැහැ කියලා භවනා නොකරපු කවුරක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ රූපත් පේනවා සද්දත් ඇහෙනවා ගඳත් තියෙනවා රසත් තියෙනවා ඔය ඔය හයම එක සැරේ වැඩ කරනවා කියනකොට විතරයි මේ මම කියන සංකල්පේ පහළ වෙන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන්සේ කායගත සතිය පෙන්නනවා හොඳට සතුටුමත් වෙලා බලන්න කයට හිත යොදලා කය කියන චක්ෂුසය ඇහැ කියන එකට හිත යොදලා බලන්න ඒකෙන් රූප බලන වෙලාවට කටත් නිකන් ඇරිලා තිබුණට කන වැඩ කරන්නේ නාසයේ දිව මොනක්වත් වැඩ කරන නිසා ඇහැ මතුවෙන්නේ රජ වෙන්නේ අනික් සේරම මරාගෙන තලාගෙන ڇප්ප කරගෙන හරියට අශෝක රජුරෝ සහෝදරෝ 100ක් මරලා තමයි රජ වුනේ එහෙම නැත්නම් යාට රජ වෙන්න වෙන්නේ නැහැ. අශෝක රජුරෝ කියන්නේ අවජාතක දරුවෙක්. නියම රජ પરම්පරාවේ නෙවෙයි. ඒ නිසා යා කිරුවේ ඉස්සල්ලාම ඊටු සියම මැරුවා මරලා කඩාගත්තා. ඒ වගේ තමයි ඇහැ රූප බලන හැම වෙලාවෙම අනිකෝ සියලුම රජ වෙන්න පුළුවන් ඔක්කොම මරනවා. කනට අවස්ථාවක් ආවොත් ඇහැට ඉඩ දෙන්නේ නැහැ මොකක්වත් නැහැ. නමුත් අපි ඒක දන්නේ නැහැ. නමුත් හොඳට බලන්න භාවනා කරනකොට අපි ආනාපානට හිත දානවා කියන්නේ කයෙහි මේ ඇහ කන දිවනාසේ කය මන කියන එකේ මේ කාය කාය කියන එකට හිත දෙමිල්ලක් නේ ඔය ආස්වාද ප්‍රසවාස කියන්නේ. ඒකට සද්දයක් ඇහිච්ච ගමන් මේකේ සතිය කැඩෙන හැටි බලන්න. අනපහණි කරගෙන ඉන්නකොට ඒක කියන්නේ කයේ ස්පර්ශනේ හිත තියෙන්නේ නාස්පුඩුවේ හරි පිම්බීමේ හැකිලිම හරි හිත වැඩි වැඩි තියෙනවා. ඒකත් අමාරුයි. ඒකෙම දිගේ හිත පාත්තන. එතකොට ඇහැට රූපයක් පෙන්වයි කියලා හිතන්න. ඇහැට ජේතවනාරාමෙ පේනවා, බුදුහාමුදුර පේනවා, අත්තම්මා පේනවා, මොකක් පෙනුනත් ආනපන කැඩෙනවනේ. සද්දයක් ඇහිච්ච ගමන් බලන්න ආනපන හිත කැඩෙනවනේ. ඒ කියන්නේ අච්චර ආශාවෙන් සිල් අරගෙන භාවනා මධ්‍යස්ථානට ආවිල්ලා මම කායනුපස්සනාව වඩන්න මේ කියලා අදිෂ්ඨාන කරගෙන හිටියත් කොහොදෝ යන සද්දයකට කන යෙදුනොත් කන නායකත්වයේ ගත්තොත් හිත කයට යන්නේ හිත කයට ගියොත් හරියටම කායනුපසන හිටියොත් හින ගැහුවත් ඇහෙන්නෙත් නැහැ. ඒක අපිට තේරුම් ගන්න ගොඩක් භවනා වැඩමුළු රාශියක් කරන්න ඕනේ. හරියට හිත තමන්ගේ මූල කර්මස්ථානට යොමු වෙලා කායගත සතියේ සුවිශේෂීව යෙදී ගත කෙරුවොත් අද අපි දවල් කියවපු සමහර ලිපිවල තිබුණා තමන්ගේ කය නැති බව තේරෙනවා කියලා. කය තියෙන බව වැටෙන්නේ නැහැ. ඒක කයේ පදාස නැහැ. තේරුණ ඒක නෑ කියලා දැනගත්තත් කලබලයකුත් නෑ. හොඳට ආනාපාන නිසා එක වැරකට එකයි ගන්න පුළුවන්නේ. මේ සලායතන එහෙම නැත්නම් මේ පංචවෝකාර භවයේ එක ආයතනයක් වැඩ කරනකොට ඒක කොච්චර අධිරාජ්‍යවාදීද කියනවනම් ඒක අනිත් සේරම මකන. එනිසා මේ ඔක්කොම එකට දාලා මේ කය කියලා කිව්වට එතන නයිමුගටි හටනක් තියෙනවා. ඇහැ කැමති නෑ කාටවත් අවස්ථාවක් දෙන්න. යා කොයි වෙලාවෙත් රූප බල බල ඉන්න කැමති. කන කැමති නෑ රූප බල බල ඉන්නවට යාට ඕනේ සද්ද හුඟක් දෙන්න. ওই දෙන්නගේ සටනේ නාසයයි දිවයි පෙරදිලා තියෙනවා. ඊටත් පල්ලෙහා කය තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ කායනුපස්සනාවේදී කියනවා ඇස් දෙක වහ ගන්න කියලා. මොකද ඇස් දෙක අරගෙන හිටියොත් කවදාකවත් භාවනා කරන්න බෑ. මොකද ඒකෙන් කෙලෙස් වෙන වේගය වැඩි. කයට හිත දාන්න බෑ. සද්ද නැති තැනකට යන්න නැත්නම් සද්ද වලට අවධානය යොමු කරන්න එපා. මොකද එහෙම කෙරුවොත් මේ කයට හිත යන්නේ නැහැ. ඊගාට නාසය දිව එච්චර සාමාන්‍යයෙන් කරදර කරන්නේ. ওই හතර දෙනාම භෞතික වශයෙන් කපා හෙලලයි අපි අයින් කරලයි අපි කායගත සතියට යන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා ඒතියෙදි කයෙහි හිත පාදන්න කොච්චර අමාරුද කියලා. මේ ආනපන තමයි මට තියෙන ලොකුම පින. මේක තමයි භාවනා කරනම කොච්චර අමාරුද? සක්මන් කරනකොට මට තියෙන මේ වම දකුණ බලන එක නෝ කොච්චර අමාරුද කියලා බලනකොට පේනවා. ඒ එක දහවන පදයක් දිගේ නාලිකාවක් දිගේ හිත පවත්වනකොට රූපයක් පෙනිච්ච ගමන් පැදුරටත් නොකිය හිත පිටපයි. සද්දයක් ඇහිච්ච ගමන් පැදුරට නොකිය හිත පයින්නවා. ඒ කියන්නේ අපේ මේ තිල් අරගෙන මේ කරන භාවනාවට ඇහවත් කනවත් සම්බ දොයිතෝක සැලකිල්ලක් කරන්නේත් නැහැ මායින් කරන්නේත් නැහැ. උඹට දෙන්න පුළුවන් තරම් කරදර දීලා කියනවා. උඹට පුළුවන් නම් අරන් බලයන් ඕම් බලපන් මම උඹට කරන දේ. බුදුචානන්සේ කියන උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි හැන්දෑවට කසපාර 300යි ගුටි කන බරපතල වැඩ ඇති ඉර දඬුවමක ඉන්න කෙනෙක් වගේ මේ කයක් නඩත්තු කරනවා කියන එක. මේ භාවනා නොකරන කෙනෙක්ගේ හිතන්න උදේ ඉඳලා හැන්දෑ වෙනකම් මොනව වෙනවද දන්නේ නැහැ. කොයි හිත තියනවාද රූපෙද සද්දෙද ගන්ධෙද රසෙ මොකක්වත් නැහැ ඒක පිස්සු ඇරිච්චි වඳුරෙක්ගේ රිලෙවෙක්ගේ හිතක් වගේ ඒක තේරෙනවා භාවනා කරලා කායගත සතියට ගියාම ඒ නිසා බුදුරජාණන්සේ නිකන් මේකට අර අකුරු කරන පොඩි දරුවෙකුට ශිල්පායතන ගියාට පස්සේ එයාට දෙන අභ්‍යාසය වගේ කියනවා මේක සඳහා රූප ඇවිස්සෙන්නේ නැති කාම දර්ශන නැති ගැලේකට යන්නේ නැත්තම් ගහක් මුල වාඩි වෙන්න නැත්තම් ශූන්‍යාකාරයකට යන්න මොකද නැත්තම් මේ කාමභෝගී කවුරු හරි මේක උඳ හැදෙන්න ගත්තොත් ඔක්කොගෙම හිත දූෂ්‍ය වෙනවා. ඒකෙම සද්ද මේ කන රසායන සංගීතේ නැති තැනකට යන. ගන්ධ රස අගේ කරන්න එපා. පහස කරදර කරන්නත් එපා ඇඟට මොනම විදිහකට ඇඟ හොල්ලන්නේ නැතුව තැම්පත් කරලා මේක දිහා බලාගෙන ඉන්න ඕන්න එතකොට එක්කෝ කය ඉරියව්ව යාළු වෙලා දැන් මේක තමයි ලොකුම පිංකම කියලා තේරුම් ගත්තා නම් ඒක තුල ඉන්නකොට ඒක ඇතුලේ වෙන පරිවෘත්තීය ක්‍රියා තේරෙනවා. හුඟක් වෙලාවට තේරෙන්නේ වායෝ ධාතුව මොකද ඒක පුම්බන හකුලන ගතිය නිසා. ඒක ඒක ආස්වාද ප්‍රසවාසයේ වශයෙන් තේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වශයෙන් තේරෙන්න පුළුවන්. අද දවල් අර ප්‍රශ්න කරපෙකන් දුන්නේ යාට හෘද වස්තු ගැහෙනවා තේරෙනවා කියලා. සමහරලාට නලියන ගති, කම්පන චංචලති ගොඩාක් වැටෙනවා. ඒ තේරම අපි ගන්නවා කායනු කායගත සතිය. මෙන්න මේ පද්ධතිය විතරක් හිත පවත් ගන්න සද්දවලට, වේදනාවලට, රූපවලට, ගන්ධ රස පහතට යන්නේ නැතුව මේක දිගේ හිත පවත්තන ගැනීම සඳහා කරන ප්‍රයත්නයේදී කායි කායානුපස්සී විහෙරති කියනවා කායගත සති කියන කෙනා රූප භාවනාව කියලා කියනවා ඉතින් මේකෙන් කරන්නේ අර ඉතුරු ආයතන වලට යන්න දෙන්නේ නැතුව එක ආයතනයක තියලා මේ සතිය කියන එක පුරුදු කරනවා. ඉතින් බලන්න අපිට කොච්චර වෙහෙසද කියලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ රිට්‍රීට් එක ඉවර වුණාට පස්සේ කුඹුරු වැඩ කෙරුවට වැඩිය ඇඟරි දෙනවා. එහෙම නැත්නම් ආමි ට්‍රේනින් එකක් කරාට වැඩිය ඇඟරි දෙනවා. මේ මේ සම්පූර්ණ අනුන් කන්න දෙන බතක් කාලා එළප පැදුරක බුදියන්න යන්නේ. නමුත් බලන්න මේ කය දිහා බලා ඉන්නකොට අපි ඇඟ කොච්චර තරහද කියලා. මුළු සංසාරේ අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ මේ කයට වෛර කරලා තියෙනවා වර්තමාන මොහොතට වෛර කරලා තියෙනවා මෙතෙන්ට වෛර කරලා තියෙනවා ඉතින් ඒක නිසා ඒ ඒ gati අරතේදී දැන් මම මෙතන හිටපන් මේ ඉරියව්ව හිටපන් මේ ආනපන හිටපන් කිව්වහම දඬු කඳේ ගැහුවා දඟ ගෙහිලා කතපාර ඇව්වා වගේ ඒ නිසා භාවනා මධ්‍යස්ථාන කොච්චර තිබ්බත් කොච්චර පොඩි පිරිසක්ද යන්නේ බලන්න භාවනා කරන්න. ඊට වඩා කොච්චරක් යනවද බලන්න මල්වට්ටි පූජාවල් වලට. දානෙට. පාරට වැලා අපුඩියක් ගහුවා නම් ඕන වෙලාවක බස් එකක් පුරවන්න පුළුවන්. අපි යනවා සෝමාවතිය, නැත්නම් අපේ අනුරාධපුරේ කිව්වනම් අය හැරෙන්නේ නැහැ, බෙරලෙන්නේ නැහැ දුර. නමුත් ඒ වගේ උත්කෘෂ්ඨම කුසලයේ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා මේක දිහා බලනවා කිව්වම අම්මා මුත්තා කිව්වත් මෛත්‍රී බුදු ආමසෝ එනකන්නම් බෑ. ඒ ඊට පස්සේ නම් කරන්නේ. නහසකුත් එකක් කාරණා ඉදිරිපත් කරනවා. ඒ මොකද්ද අපි තරම් මේ වර්තමාන මොහොතට ද්වේෂ කරනවා. කාට හරි හිතන්න භාවනා කරනකොට මම මගේ කයර කොච්චර වෛර කරනවද කියන එක දැක ගන්න පුළුවන් වුණොත් මේ පින් කරලා ලැබිච්ච මේ මනුසාත්ම භාවයට අපි කොච්චර වෛර කරනවද කියලා. තමන්ට කරන වෛරය තමයි අනුන්ට කරන ප්‍රේමය කියන්නේ. මේ කයත් එක්ක ඉන්න බැරි මිනිහට ඒකට තව අර කෑලි මේ කෑලි ඕනේ. මම මෙහෙම ප්‍රකාශ කරනනම් ඒක තමාට හිත්‍රි දෙන්න ඉඩ දිනව කට්ටියට. කියන බල්ලන්ඩ ප්‍රේම කරන්නේ මනුස්සයන්ට ප්‍රේම කරන්න බැරි මිනිස්සු කියලා. බල්ලෝ හදාගෙන ලොකුවට කටයුතු කරන අය ඉන්නේ මෙතන ඉන්නවත් දන්නේ මම ඒ හිතලා නෙවෙයි මේ කියන්නේ. මේ මනුස්සයාට ප්‍රේම කරන්න බැරි එක්කන සත්තුන්ට ප්‍රේම කරනවා. ඒ කියන්නේ මනුස්සයත් එක්ක ඒ තරම්ම තරහයි. බල්ලා ඊට වැඩිය හොඳයි. මොදි අනේ අනතන වලිගේ ගහලා අයියා කියලා කියනවනේ බල්ලා නිතරම. අක්කා කියලා අයියා කියලා කියන එකට හරි කරන්නේ. මනුස්සත් ඒකේ තෙල්ලම කරන්න බෑනේ. උන් ඉඳපු ගමන් වහ දෙනවා, පිහින් අයිනවා. ඒ නිසා මනුස්සයන්ට පේන. ඒ නිසා හැම චිත්තක්ෂණයම අපි ඊයේ ගැන හරි හෙට ගැන හිතනවනම් මේ වර්තමාන මොහොතට වෛර කරනවා. අරයා ගැන මෙයා ගැන හිතනවනම් මේ කයට වෛර කරනවා. අතර මෙතන ගැන හිතනවනම් මෙතනට වෛර කරනවා. ඒ නිසා අප්‍රමාද වීම සඳහා මේ කය කුණ්‍යක් කරගන්න. මේ කය අරමුණක් කරගන්න. ආලම්බනයක් කරගන්න. ආලම්බනයක් කරලා කියන මේකේ හිටියයි කියලා එච්චරම අපුලකුත් නැහැ, මහා ලොකු කාමෙකුත් නැහැ. පුළුවන් නම් මේක දඩමීම කරන, තාක්කයක් කරගෙන, අරමුණක් කරගෙන එහෙම නැත්නම් ආලම්බනයක් කරන මේකේ ඉඳ කියන මේ කතාව විකිනෙන්නෙම නැති වෙලඳ භාණ්ඩයක්. කවුරුවක්වත් ගන්න කැමති නැහැ. ඒ වෙනුවට කට්ටිය කැමති নানা ආකාරයේ පිංකම් කරගෙන ඉන්න. ඒ නිසා සාරිපුත්‍ර සංසඳන් කළ තිනවා කාට හරි අප්‍රමාද වෙන්න ඕනේ නම් එයා කය පිළිබඳව එලඹ සිට සිහියෙන් ගත කරන්න ඕනේ. කය පිළිබඳව එලඹ සිට සිහියෙන් ගත කරනවායි කියලා කියන්නේ තුන් ආකාරයක කෙලස් කැපීමක්. එක කයෙන් සිදුවෙන දුස්චරිත වචනෙන් සිදුවෙන දුස්චරිත කියන වීතික්‍රම කෙලස් ගැන අවදියෙන් ඉන්න. අපි නොසලකිල්ලෙන් ගත කරන ඕනම වෙලාවක සතෙක් මැරෙන්න ඉඩ තියෙනවා. ඕනම වෙලාවක බොරුවක් කියවෙන්න, හොරකමක් කෙරෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යචාරය වෙන්න ඉඩ තියෙනවා. දැන් භාවනා මධ්‍යස්ථානට අවිලා අපි එක තැනක වාඩි වෙලා ඉන්නවා කියලා කියන්නේ භාවනා හරියන්නේම නැහැ. ඉත නිතර පිට යනවා, හද්ද වේදනා කරදර වෙනවා. නමුත් සතෙක් මරන්න නැතුව පැයක් හිටියයි කියලා 100 100ක් කීයකිනේ. භාවනා මධ්‍යස්ථානක ඉඳගෙන පරියන්කේක හිටියනම් පැයක් නලිය නලිය හරි කමන්නේ මේ පැය ඇතුළත සතෙක් මැරුවේ නෑ. මේ පැය ඇතුළත මම හොරකමක් කරෙන්නේ නෑ. මේ පැය ඇතුළත කාමීත්‍යාචාරයක් කරෙන්නේ නෑ. කට වහගෙන හිටියයින් කුසල් හතරක් සිද්ධ වෙනවා. බොරු කියෙන්නේ නෑ, කේලන්නේ නෑ, ඊස් වචන නෑ, පරුස වචන නෑ. කට ඇරියොත් ආය කතා කරන්නේ හිතා ගන්න බැරි අකුසල. ඒ නිසා භාවනා කුසල පැත්තක තියන්න වීතිකම කෙලෙස් අතින් හත් පොලකින් අපි අරසා වෙනවා. මේ ඉඳගෙන ඉඳගෙන හිටියාට. ඊට පස්සේ අපි ඒ ඉඳගෙන ඉන්න වෙලාවේදී බුදුහාමුදුරෝ දීපු අරමුණක් ඕ ගුරුහාමුදුරෝ දීපු අරමුණක් ඕ තමන් ඉදිරිපත් කරත අරමුණක් විදියට මේ කයේ හිත පවතිනවනම් එතකොට අපිට ඒ චිත්තක්ෂණේ හිතන්න පුළුවන් අතීතේ අනාගතේ නෙවෙයි තියෙන්නේ කියලා හිත. අතන මෙතන නෙවෙයි තියෙන්නේ. අරයා මෙයා ගැන නෙවෙයි තියෙන්නේ කියලා. ඉතින් එතකොට වෙන්නේ මොකද? හරි පාළුයි. හරි කම්මැලියට වැඩිය නේද බබාට බබාගේ බබා හම් වෙලා දන්නෙත් නෑ. ඒ ගැන කල්පනා කරනවා. ඒක කරුණා මෛත්‍රී කියලා හිතෙනවා. එතන මෙතන ඉඳගෙන දෙන්න තියෙන පින්කමක් ගැන දානයක් ගැන කල්පනා කරනක පිනක් කියලා හිතනවා. එහෙනම් මේට වැඩිය හොඳයි නේ ලෙඩ වෙලා ඉන්න අම්මට තාත්තට උදව් කරන්න කියලා හිතන එක ඉතින් සාධාරණයි. නමුත් මේ හැම එකකින්ම කරන්නේ මේ වර්තමාන මොහොත පන්නන එකනේ. නිසා හරිම අමාරුයි මේක බෞද්ධයාට කියලා දෙන්න. මොකද බෞද්ධයාගේ ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ. කුරුවල් මොනවා හරි කරන්න ඉල්ලන්නේ. බුදුජානනාංශي අපිට මතක් කරලා දෙනවා. ඒ ඉඳගත්තට හරි ඉඳගෙන ඉවර වෙලා අතන මෙතන ගැන හිතන්නේ නැතුව ආරයමයා ගැන හිතන්නේ නැතුව ඊයේ හෙට ගැන හිතන්නේ නැතුව යම් වෙලාවක මේ මම දැන් මෙතන ඉන්නවයි කියලා කිව්වනම් අර සීලේ අදි සීලයක් බවටපත් වෙනවා සමාධියට නැඹුරුවක් එනවා නමුත් සමාධියට නැඹුරුවක් එන්න නම් එක චිත්තක්ෂණයකින් කරන්න බෑ. ඒ නංවාගත්ත චිත්තක්ෂණය දිගට පාත්තන්න ඕනේ. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන චිත්තක්ෂණය චිත්ත වීදියක් බාටපත් වෙන්න ආරෙන්න ඕනේ. එතකොට විතරයි Tamanට මම මේ ගත කරපු විනාඩියේ හෝ දෙකේ හෝ චිත්තක්ෂණයේ අතන මෙතන ගියේ හිත ගියේ නැත. ආර්යමයා ගැන හිතුවේ නැත. අතීතනාගත නැත මාත් එක්ක හිටුවයි හිටියයි කියලා එක චිත්තක්ෂණයක ඉඳලා ඒක විස්තර කරලා බලන්න බෑ. ඒක චිත්ත නියාමයක්. වැටහෙන්න මම දැන් මේ හිටපු චිත්තක්ෂණයේ මට වර්තමානයේ හිත එළඹිලා තිබුණා. සතිය පිහිටවලා තිබුණා. කෙලස් නැතුණයි කියලා තමන්ටම වැටහෙන්න ඒ පසු කාලීන ආචාර්ය මත අනුව චිත්තක්ෂණ හතරක්වත් එක දිගට හිත යනවා. චිත්තක්ෂණ කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න අමාරුයි අඩුම කාල පරාසය කියලා කියයගේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට හිතන්න භාවනා කරලා එක මොහොතක වැටහුණා මම මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී මෙන්න මේ වෙලාවේදී නම් මගේ හිත කයේ තිබ්බයි කියලා. ඒ වැටහෙන වෙලාවේ Taman ප්‍රනීත හැඟීමේද හිටියේ එහෙම නැත්නම් පාළු ගතියේද කම්මැලි ගතියද නීරස ගතියද කියන එක පළවෙනි සැරේ සතිය පිහිටනකොට නම් හිත සිලිලාරයක් එනවා. පළවෙනි ප්‍රමාණය සතිය පිහිටනකොට නම් සතුටක් එනවා. නමුත් දිගට දිගට ඉන්න බලන්න ඉන්න ඉරියව්වේ පුදුමාකාර මුස්පේන්තුවක්. පුදුමාකාර පාළු ගතියක්. පුදුමාකාර පුස්කාච්ච ගතියක්. පුදුමාකාර රහෙන් තල්ලු කරපු ගතියක්. පුදුමාකාර අනිශ්චිත ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා කායගත සති සාතසහගතා කායගත සතිය ඉන්නව විතරක් නෙවෙයි කායගත සතිය ඉඳීම ආඩම්බරයක් කරන ප්‍රමෝදයක් කරන ප්‍රීතියක් කරගෙන ප්‍රනීත කරගන්න පුළුවන් නම් අන්න ඒ ගත කරපු භාවනා පිළිබඳ ඇතිවෙන මේ සමාදන් වීමට ඒ ඇති වෙන ප්‍රමෝදය ඇති කර ගැනීමේ ගතියට යෝනිසෝ මනසිකාරය කියලා කියනවා ඉඳලා හරි පාළුයි හරි කම්මැලි gediya ගහන්න නැණ ඉක්මනට මට නැගිටලා යන්න කියලානේ අපි හැම වෙලාවෙම හිතන්නේ පැය ඉවර වෙගෙන එනකොට ඉක්මනට නැගිටලා යන්න තියන කෙනා ඒක නැද්දකින් නොපතන් නොදොමකින් වෙලා. ඒ තමයි මායя. ඒ වෙලාවේ ප්‍රමෝදයක් ඇති කරගන්න පුළුවන් නම් මම මේ වෙන මොන පිනක් නඟරුවත් සතියෙන් මේ ඉන්නේ කියලා. අන්න ඒ දේ බුදුහාමුදුර කියන කොහොමඩක්වත් මට ඇති කරන්න බෑ. ඒක තමන්ගේ චින්තන රටාව තුලින් එන්නවා. මම දන්නේ මම මේ කියන්න හදන කාරණාව තේරෙනවද කියලා කොච්චර භවනා කරත් කයේ සතිය පිහිටවන්න උත්සාහ කරත් සතිය පිහිටීමයි ජීවිතේ කරන ලද ලොකුම පිංකම කියලා වැටහෙන වටහලා දෙන්න බුදුහාමුදුරන බෑ. වැටුණොත් බුදුහාමුදුරෝ සාදු කියන. එච්චරයි. ඒකට මේ තල්ලුවක් තමයි මේ සාරිපුත්‍ර සාංශය කරන්න කියන්නේ. පුළුවන් තරම් සතිමත් වෙන්න. ඒ මදි. ඒ සතිමත් වීම පිළිබඳව ප්‍රනීත හිතක් ඇති කරගන්න. ප්‍රමෝද හිතක් ඇති කරගන්න. තරුණ ප්‍රීතියක් ඇති කරගන්න ඒ මනුස්සයාට බාහිර මොකක්වත් ඕනේ ලෝකේ සන්තෝෂෙම ජීවත් වෙන මනුස්සයා බාටපත් වෙන්න පුළුවන්. අපිට ඒ බවට යන්න ඔක්කොම පහසුකම් තියෙනවා. නමුත් මෙතන එක එක්කත් නැහැ. ඇති කියන જાති. අපිට සන්තෝෂ වෙන්න තව මේ මාළුවට ලුණු ටිකක් වටනනම් හොඳයි. උම්මලකට කැල්ලක් දැම්මනම් හොඳයි. බුදිය ගන්න පැදුරට තව කුෂන් එකක් දැම්මම නම් හොඳයි කොට්ටේ ටිකක් ඉස්සුනා නම් හොඳයි හැම වෙලාවෙම මදි කට්ටේ තියෙන්නේ ඉතින් කවදාකවත් ඉවරයක් නැහැ අපිට පුළුවන් නම් එක චිත්තක්ෂණයක හෝ මේ කයත් එක්ක ජීවත් වෙලා සතුට ඇතිකරන්න ඒ සතුටට බාධා කරන්න මොනම මාරයකටවත් බෑ මොනම කෙලෙසකටවත් බෑ ඔව් කොච්චර භවනා කරත් කනපින්දම් ප්‍රමාණය දැනගන්න ඕන නම් කමඨාන් සුද්ධ කරනාට ලියනෙම ටිකක් දිහා බලන්න කොච්චර භවනා කරත් කවදාකවත් සතුටක් නැහැ බුදුහාමුදුරුව සතුට වෙනවා. අඩු ගන්න දැන් ඕගොල්ලෝ මෙහි ඉන්න නිසා gedara ඉන්න කට්ටිය සතුට වෙනවනේ මල හොන්තු ටික නෑ මේතර gedara කියලා. ඒ ඒක තේරෙන්නේ නැද්ද? gedara හිටියානම් අර හැම එකටම ඇඟිලි ගහලා අරකත් අවුසලා මේකත් අවුසලා ආන්නේ වගේ තමයි හිතේ කෙලස් ටික නැති වෙච්ච වෙලාවේ දන්නවනම් මේක මේ මගේ පඬිතුකම නෙවෙයි බුදුහාමුදුරුවෝ නිසා මේක ඇති වෙලා තියෙන නමුත් මේක පේන්නේ කම්මැලිකමක් විදියට. මේක සාත ගතියක් නෙවෙයි අසාත ගතිය විදිහට පේන්නේ. හීන කරලා පෙන්වන්නේ මේක. අන්න ඒකට අවිද්‍යාව කියලා කියන්නේ. ඒ මොකද ඊට වැඩිය ප්‍රණීත දෙයක් පිළිබඳ තියෙන තෘෂ්ණාව. ඒ නිසා අපි සතිය ඇති කරගෙන මේක පිළිබඳ අවිද්‍යාව පහල කරන්න එපා. එයින් පිට දෙක තියෙන තෘෂ්ණාව ගැන කල්පනා කරන්න නැතුව මේ බුද්ධ ධර්මදුරන්ට සාධාරණ වූ චිත්තක්ෂණය. සාරිපුත්තු සෝංශයට සාධාරණ චිත්තක්ෂණය. මම මට ප්‍රනීත වෙච්ච චිත්තක්ෂණය මේක මට මගෙන් හොරකම් කරන කාටවත් බෑ. හැබැයි මේක හම්බුණාට සතුටු නොවි ඉන්න එක ඕ සතුටු වෙන එක 100%ක්ම අහඹයක්. ඒක කාටවත් විශ්වාස කරන්න බෑ මේ කෙනෙක් කෙනෙක්ගේ තියෙන එකක් නෙවෙයි මේ මම මාදියා බලන හැටි මම සතිය දිහා බලන හැටි මම මගේ කය දිහා බලන හැටි මම මගේ ඉරියව්ව දිහා බැලීමේ ක්‍රමය කියලා හුඟ දෙනෙක් හිතන්නේ හිතනවා මේක සර්ව බලධාරී දෙයයන්ාන්ති ආවිලා අපි නිවන් දක්කයි. මතු බුදුන මෛත්‍රී බුදු ආමතුරුන් දේශනා කරන එකම සද්ධර්මයේදී ධර්ම ධර්ම සභා මණ්ඩලයේදී සාදු කියලා නිවන් දකින්න පුළුවන් කියලා පිංකම් කර කර දඟලනවා. යොමු වෙන්නම් ඉඩ තියෙනවා. නමුත් යොමු වුණාට මේ වර්තමාන මොහොත තමයි මේකෙන් මේ අගය කරන්න කියලා තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අවුරුදු 100 ගණන් භාවනා කරන්නත් ඉඩ තියෙනවා. ඒක හරීම පැහැදිලි බෞද්ධයන් අතර. මොකද බෞද්ධයෝ නිවන කියලා හිතාගෙන වෙන මොකද්ද එකක්. ඉතින් ඒක එනකම් බලා ඉන්නවා මේ වර්තමාන මොහොතෙන් තමයි මේ ආරම්භය ලබා ගන්න. ඒකයි බහුකාර්ය ධර්මය. ඒකයි මේ කල යුද්ධය කියලා කියන්න ගත්තොත් නැවත නැවත කී වාරයක් කියන්න වෙයිද කියලා බලන්න. ඒ තරමටම අපේ හිත ඒ කාරණාව දකින්න නැතුව වටපිට ඇවිදින්න හදනවා. ඒක නිසා මෙතන ඉන්න කිසිම කෙනෙකුට ඒ නිවන් ලැබීමට අවශ්‍ය කරන අඩුම කැඩුම වල අර දසම ස්ථානයකවත් අඩුවක් නැහැ. මෙතන ඉන්නේ එක්කෙනෙකුටවත් ඒ අවශ්‍ය ඌමනාව නැත්තේත් නැහැ. මෙතන කට්ටිය යොදවලා තියෙන කාලය අඩුවකුත් නැහැ. නමුත් වර්තමාන මොහොතේ ඉඳගෙන ඉනකොට මේකයි සාතසහගත විය යුතු දේ මේකයි ප්‍රමෝද විය යුතු දේ මේකයි තරුණ ප්‍රීතිය ඇති කරගත යුතු දේ කියන එක නොවෙන්න ඉඩ තියෙනවා. ඔය ඔක්කොම ජීදී නොවෙන්න ඉඩ තියෙනවා. ඒක අහම්බයක් යණ්ඩයි මම මේ සාරිපුත්‍ර සාංශගේ වචනය උද්දෘත කරලා ගත්තේ සතිමත් උනාට ඒ සති චිත්තක්ෂණය පිළිබඳ ලෑස්ති වෙලා ගියේ නැත්නම් ඒක කම්මැලි දෙයක්. ඒක නීරස දෙයක්. ඒක නිදිමත කරන දෙයක්. සැක උපදවන දෙයක්. රහෙන් තල්ලු කෙර වගේ දෙයක්. අසරණා වගේ දෙයක්. පාළු ගතියක්. මේ පොදු ඔක්කොට බුදුරජාණන්සේ නිබ්බිදා කියන වචනේ සඳහන් කරනවා නිර්වින්දනයක්. ඒ කිසිම රස විඳින්න බෑ. පුළුවන් නම් අන්නේ නිබ්බිදාව කියන වචනය නිබ්බිදාව එනකොටම ආ මේක තමයි මේ සතිය පිහිටු බවට ලකුණ. මේක මේ ප්‍රතිපදාවෙන් ආපු දෙයක්. කෙලෙස් අඩු තත්වයක්. මට මේක පිළිබඳව ප්‍රමෝදයක් ඇති කරගන්න බැරිද කියලා කල්පනා කරලා බැලුවොත් පිටින් මොකක්වත් ඕනේ කරන්නේ තමන් ඒකයි දක්වන ආකල්පේ තමයි තේරුම් ගන්නවත් එකම ප්‍රතිඵලව අකාලිකව සිද්ධ ඒ තරම්ම ඒක අපේ මේ අස්පනා අපිට තියෙන එකක්. නමුත් ඒක තව කෙනෙකුට ඇති කරන්න බෑ. Taman ඒක තියා දක්වන යෝනිසෝමනසිකාරයේ හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනාත් කරන්ඩ හැම වෙලාවම ප්‍රබෝධ මනසකින් ඉන්න බලන්න. හැම වෙලාවම මේ හැම දෙයල්ල සිදුවල සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා සිංහලයේ වචනක් තියෙනවා. එහෙම නැත්නම් සිංහලයේ තියෙන වචනය පැමිණි දුක් පැණි රායි කියලා. ඔන්නෝව දන්නේ නැතුව මේ මොකද්දෝ බලාගෙන ඉන්නවනම් මේ පේන දේෙන් එහා පැත්තේ තියෙන දෙයක් එහෙමනම් අර කණ්ණාඩිය බලාගෙන රිලවා එහා පැත්ත අල්ලන්න හදන්නේ. දැකලා තියෙනවද මන් දන්නේ කණ්ණාඩියත් එක්ක උදේ ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු. ඌ විරිටනවා තටමනවා අර කණ්ණාඩිය එහා පැත්තේ ඉන්න එක අල්ලන්න හදනවා. ආන්නේ වගේ තමයි මේ පේන පිළිඹුවක් බව දන්නේ නැති නිසා ඌ ඌට කොච්චර වෛර කරනවද කියලා හිතන්න උගේ පේන පිළිඹුවට දඟලන දැඟලිලා ඕක තමයි මනුස්සයගෙත් ඔච්චරයි. මනුස්සයා මෙච්චර ව්‍යාපාර කරන්නේ මෙච්චර ඉගෙන ගන්න මෙච්චර බාහිර ව්‍යාපෘති කරන්නේ Tamanට වෛර කරන නිසා. වර්තමාන මොහොතට වෛර කරන නිසා. වර්තමාන තැනට මම දැන් මෙතෙන්ට වෛර කරන නිසා ඒ තාක්කල් අපි ගඟට ඉනි කැපුවා වගේ. ගලක වැපුරුවා වගේ. බලන්න මේ කරන වැඩේ භාවනා ප්‍රතිඵල නෙවෙයි. භාවනා කිරීමම පිනක්. ඒක මම උපයගත්ත දෙයක්. මේකට මම සතුටු නැත්නම් මම කාලකන්ණි. බුදුහාමර පාවිච්චි කරන්නේ අසත්පුරුෂයි. මේ කරන දේ මම උපයාගත් දෙයක් මම මේ භවනා කිරීම පිළිබඳ ප්‍රමෝදයෙන් ඉන්නේ කිව්වන සත්පුරුෂයි. එනිසා ඒක නිකන් එන්නේ ඒකත් හොඳට මතක තියාගන්න කිසිම දවසක බුදුහාමුදුරුවෝ අත්ත පොළවේ ගාලා සහතික කළා කියනවා කිසිම මිනිස්සෙකුට රහස තියෙන්නේ මෙතන කියලා බුදුන් කියලා දුන්න නැත්නම් තේරෙන්නේ නැහැ කියලා. මේ වර්තමාන මොහොතේ තමයි ඔක්කොට ප්‍රශ්න උත්තරේ තියෙන්නේ. එළඹ වාසය කිරීම තමයි ලොකුම පින කියලා ඒක කියන්නේ බුදු කෙනෙක් පහළ ඒක තමයි අපි සියලු ධර්ම අප්‍රමාදයේ තියෙනවා කියලා තියෙන නිසා ඒක නැතිකම නෙවෙයි ප්‍රශ්නේ මම මේ කියන්නේ. තිබුණට ඒක අඳුරන්නේ නැතිකම. එහෙම නැත්නම් අර තමන් වර්තමානයේ ගත කරන චිත්තක්ෂණයට එළඹ වාසය කරන දන්නේ සමාදම් වෙන්න දන්නේ අපි හිතනවා පිටින් මොනවාරි අඩු ඇති කියලා. අන්න එහෙම නැතුව ඒ ගත කරන ඒක ඉඳගෙන ඉන්න වෙලාවේදී මම මේ නිදර්ශනයක් අරගෙන පෙන්නුවාට සක්මන් කරන වෙලාවේදී සක්මන් කරන බව දන්නවනම් කෑම කන වෙලාවේදී කෑම කන බව දන්නවනම් නිදාගෙන ඉන්න වෙලාවේදී නිදාගෙන ඉන්න බව දන්නවනම් නාන වෙලාවේදී නාන බව දන්නවනම් වැසිකිලි කරනකොට වැසිකිලි බව දන්නවනම් සමාන කුසලයක් තියෙනවා ඒක අපි අර ඉරියව්වට දාලා කරලා දෙනවා ආධුනිකයට පහසුවෙන් පිනිස. නමුත් පුරුදු වුණාට පස්සේ ඉරියව්වෙන්, වේලාවෙන්, කලාවෙන්, ස්ථානෙන් තොරව හැම චිත්තක්ෂණයෙම මේ කය සාක්ෂි කරගෙන කායගත සත්‍ය පිහිටවන එකට සාතසහගත වීම. එහෙම නැත්නම් ඒක පිළිබඳව ප්‍රියමනාප භාවයෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට කිත හැකි ජීවත් වෙනවා කියලා. නැත්නම් අපි මොකද්දෝ රවට ගැනීමක් කරන්නේ වර්තමාන මොහොත නෙමෙයි අතීත අනාගතය ගත කරන්නේ. දැන් භාවනා මධ්‍යස්ථාන අපි කරන්නේ ඒ බව හිතට වඩලා දෙන එක විතරයි. බලපන් භාවනා මධ්‍යස්ථානට ආවත් කොච්චර උඹ ඉන්නේ අතීතේ අනාගතයේද? ඔබ කොච්චර ඉන්නේ අනුන්ගෙන හිතමින්ද? ඔබ කොච්චර ඉන්නේ අතන මෙතන ගැන හිතමින්ද කියලා කල්පනා කරොත් අපි අතර කිසි වෙනසක් නැහැ. ඔක්කොමලා එක බෝට්ටුවේ ඉන්නේ. ඒකේ එක්කෙනෙක්වත් පුද්ගලික දෝෂෙකුත් නෙවෙයි. ඒකේ ගෙනාවු කෙලෙස් Java හැටි. මේක දැන ගැනීම අකුසලයක් නෙවෙයි මේක අනිවාර්යම දතයුත්තක්. ඒක දැනගෙන මේ අපි දකින්නේ බුදුන් දීපු කණ්ණාඩිය හරහා. බුදුහාමුදුරු දීපු ප්‍රතිපදාව හරහා. ඒත් කෙලෙස් අඩු නිසා මේක පේන්නේ කියලා. ඒකට සතුටු වෙන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට ලෝකේ හැම දෙයකම సౌందර්යය බලදක් ගන්න පුළුවන් වෙනවා. කර්මාතු වෙලා, කම්මැලි වෙලා, නීරස වෙලා ලෝකෙ දිහා බැලුවොත් ලෝකෙ කිසිම චාරයක් නැහැ. හැම දෙෙම සෝදපාලුවට යන වගේ පේන්නේ. නමුත් මට මේ ඔක්කොම සෝදපාලු තියදිත් මට වර්තමාන මොහොතේ මේ සතුරෙන් ඉන්න පුළුවන් උනේ මගේ දැනුම නිසා නෙවෙයි බුදුහාමරගේ දැනුම නිසා. සාරිපුත්‍ර සාංශේ මේ වගේ ටොකු එන අපිට උගන්වන නිසා කියලා ඒක සතුටු ගන්න පටන් අරගත්තොත් අපිට සමාන අයිතිවාසිකමක් තියෙනවා. ඒ වගේම දේශනාව સમાપ્ત කරමින් මම කැමැති කියන්නේ යම් කිසි කෙනෙක් හිතන්නේ වර්තමාන මොහොතේ එළඹිලා වාසය කරලා ඒ ගැන අවධියක් ඇති කරගත්තොත් දැන් මම මෙතන ඉන්නවා කියන එක අන්නේ දැනුමේ ගැහණු පිරිමේ ભેදයක් නැහැ. ඒ දැනුමේ බාල මහා බාල මහලු වයස තරුණ වෙනසක් නැහැ. උගත් නුගත් වෙනසක් නැහැ. බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. අන්න මේක තමයි මනුස්සකම කියන්නේ. නිසා අපි පුළුවන් තරම් මේ අපේ ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, උගත්කම ආදී මේ පස්සේ පටවගත්ත මේ තකතිරු කණ්ඩික පැත්තක තියලා manussකමට එළඹ වාසය කෙරුවොත් මතක තියන්න එතන මෙහා පැත්තේ බුදුහාමුදුරුවෝ ඉන්නවා. ආයි දුර දිගේ ඉන්දියාව යන්න ඕන කමක් නැහැ. බුදුහාමුදුරුවෝ බලන්න එතනම ඉන්නවා. නමුත් මේ මම ගෑනු කෙනෙක්, මට අරක නැහැ, මට මේක නැහැ කියලා අපි එහෙම නැත්නම් මං අහවල් අහවල් දේවල් තියෙන කියලා මාන්නකාරකමන කිව්වොත් බුදුහාමුදුරුවෝ පුදුම ඈතකට යනවා. ඒ නිසා වර්තමානයේ ගත කරන හැම වෙලාවකම අපිට අකාලිකව ඒකට යන්න පුළුවන්. ඉතින් මේ අපි වගේ සුළු පිරිසකට අර එහෙම දෙයක් ගැන හිතන්නවත් මිනිසෙකුට වෙලාවක් නැහැ. ඇහෙන්නේවත් නැහැ. ඒ නිසා යතිම් බලන්න අපි හුඟක් පියවර ඉදිරියට කියලා තියෙන්නේ හැම කෙනාම අදිෂ්ඨාන කරගන්න කරන්න තියෙන හැටි අපි කරලා තියෙන්නේ අපි තව ඉදිරියට කරන බලාපොරොත්තු වෙනවා. නමුත් මේකේ තියෙන ආකල්පමේ වෙනස කායගත සති සාතසහගත. කායගත සතිය පිහිටවල ඒ ප්‍රනීත හැඟීම පහල කරගන්නත් උත්සාහකරනද ඒ ඇති කරගෙන වෙලා ඒක කාට හරි ඇති වෙන තාලෙට තව කෙනෙකුටත් ඒ Tamand ඇති වෙච්ච ලෙඩේ බෝ වෙන තාලෙට සංක්‍රමණය වෙන තාලට ජීවත් වෙන්න නම් අපි බොහොම ප්‍රියමනාප කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා පවත්තන්න ඕනේ. ඒකයි බුදුරජාණන්සේගේ රූපෙ මෙච්චර ලස්සන. නැසෙ හැම වෙලාවෙම දකින දකින කෙනාට මනාප ඇති වෙන හැඟීමක් ඇති කරන්නේ. කියන කියන වචනේ මනාප ඇති වෙන කටයුතු කරන්නේ. හැම හිතවිල්ලක්ම මනාප ඇති වෙන කටයුතු කරන්නේ. මොකද උන්වහන්සේට තියෙන යුතුයකම තමන්ගේ කයට හිත යොදාගෙන සතුට ප්‍රමෝදය ඇති කරගන්නා විතරක් නෙවෙයි ඇසූදුතු මහා ජනතාවකට තමන් කෙරේ කය පෙරේ පිහිටපුවාම කායගත සති ඇති කරගත්තාම සතුට ඇතිවීම සඳහා උන්වහන්සේ ආදර්ශයක් පිළිනව කොච්චර කියනවද කියනවනම් යම් කිසි කෙනෙක් Tamange කය ගැන බලලා සතුට ඇති කරගන්නා වගේම බුදුහාමුදුරන්ගේ ශ්‍රී දේහය දිහා බලලා සතුට ඇති කරගන්න පුළුවන්. බුද්ධානුස්සති කියන්නේ ඒකට. ඒක Tamange කයට දැම්මොත් එimhe Tamange කයත් බුදු වෙනවා. තමනුත් බුද්ධානුස්සති කරනවා වෙනවා. හැබැයි ඒකට කය පිළිබඳව එළඹ සිටින මොහොතේ සාතසහගත වෙන්න ඕනේ ප්‍රමෝදයක්. එහෙම නැත්නම් තරුණ ප්‍රීතියක්. ඒකට නන්දිය කියන වචනත් පාවිච්චි කරනවා. මේ කියන්නේ කාමනිෂ්ඨ හැඟීමක් නෙමෙයි. ප්‍රകൃතියක්. එසා සියලු දිනාටම තමන් කරන වැඩේ ගැන සතුටක්, පිරිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක් ඇතුව ඔය ඔය ඒ වෙනකොට හරියට හිතවිලි එනවා සැකසහගති ඔක්කොම වසංග පසලා දාලා ඊගාව චිත්තක්ෂණෙත් මේ වාගේ ප්‍රමෝදවත් වීම සඳහා මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි මේ පළවෙනි ධර්ම දේශනාවේ නිමාව මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා